භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කුණිතපරං භික්ඛවේ භික්ඛෝ බෞද්ධෝ හෝති සුත දරෝ සුත සම්නිතියෝ ධම්මේ ආදි කල්යාණෝ මච්චේ කල්යාණෝ පරිෝසాన කල්යාණෝ සාත්තං කව්‍යං ජනං කේවල පරිපුන්නං පරිසුද්ධං භ්‍රමචර්යං අභිවදති කී කෞරණීය ශිල්නාගුරුන් ප්‍රධාන සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ අපේ මේ භාවනා වැඩ පිළිවෙල පටන් ගැනීම සමගම දවසකට ධර්ම දේශනාවක් සඳහා කාලය වෙන් කරගෙන තිබුණා ඊ අපි ඒ ධර්ම දේශනාව පටන් ගන්න වෙලාවේදී සංගතාවකට ආවා මේ ධර්ම දේශනා හැමදාම ධර්ම දේශනා මාලාවකට ගොනු වෙන විදිහට එක සූත්‍රයක් මුල් කරගෙන දිගින් දිගට දිගින් දිගට ධර්ම දේශනාව පවත්වන ආකාරය. ඉතින් මේ ධර්ම දේශනා මාලාව සඳහා සූත්‍රය ප්‍රධාන සූත්‍ර වශයෙන් ඉදිරින් තියාගත්තේ නාථකරණ ධර්ම සූත්‍රය කියලා. සුපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දශක නිපාතේ සඳහන් වෙන සූත්‍රයක්. ඒකෙන් අදහස් කරන්නේ මේ නාටකන ධර්මය නැත්නම් නාටකන සූත්‍රයේ මූලික වශයෙන් පුතග්ජන නැත්නම් කෙලෙස් බහිත සාමාන්‍ය සත්වයා පුදුමාකාර අනාථ ස්වරූපයකයි ගත කරන්නේ අසරණ ස්වරූපයකයි ගත කරන්නේ ඒ වෙනුවට සර්වඥාන්සේ මහා කරුණාවේ මහා ප්‍රඥාවේ ඒ අනාථ බව නැති කරලා සනාථ බවක් ඇති කරන්න. අසරණ බව නැති කරලා සසරණ බවක් ඇති කරන්ට යෝජනාවක් දෙනවා. ඒ යෝජනාවේදී සඳහන් කරනවා මේ යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මේ කෙලෙස් බහිතකම නිසා ඇතිවෙනා වූ අනාථ සත්වයෙන් ගැලවිලා සනාථ භාවයක් ඇතිකරනද සරුවචනාර්ථකේ සමිතා ඥාණයට කරුණු 10ක් ඉස්මතු වෙලා පේනවා අන්නේ කරුණු 10 ගැන කලකා බලද්දී ඒ අනුව කටයුතු කළොත් Tamanට අනාථ තත්වයෙන් මිදෙන්න පුළුවන් නැත්නම් සනාථ තත්වයකටපත් වෙනවා. මේ සර්වඥ සඳහන් කරනවා සනාතෝ පුත්‍ර වේවිහෙරත මා අනාථෝ කියලා. කහණෙනි සනාතව ජීවත් වෙන්න අනාථ වෙන්න එපා. අනාථෝ විස්සේ දුක්ඛං විරති කියලා. ඒ අනාථව ගත කරන කෙනා දුකෙන් ගත කරන්නේ. සනාත භාවයේ පිණිස මේ සරුවචනාංශයේ දේශනා කරන ධර්මය අනුව කල්පනා කරලා ගැළපෙනවා නම් ක්‍රියාවත් කිරීමෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සනාත භාවයට එන්න පුළුවන් කියන එකයි සූත්‍රයේ මුල් හඳුන්වා දීමේ මතක් කරන්නේ. අපි ඊයේ දවස ගත කළේ මේ විදිහට සරුවචනාංශයේ ඉදිරිපත් කරන මේ සනාත ධර්ම නැත්නම් නාථකරණ ධර්ම වලින් පළවෙනි ධර්මයේ වශයෙන් සම්පූර්ණ කෙනෙක් සිල්වන්ත වීම. වෙන විදිහට කියනවා නම් මේ කාමභෝගී මිනිස්යා හෝ අනිකුත් සතුන් ලෝකේ ජීවත් වෙන බොහෝ සතුන් කිසිම විදිහක ශීලාචාරකමක් ශීලයක් හික්මීමක් තමා කෙරේ පවර ගන්න කැමති නැහැ. ඒත් කැමති ඒ එනේන අදාශනෝ ක්‍රියාත්මක කරන්න ඒක හිතනවා නිදහසක් කියලා. නමුත් සර්වඥයන්ද දන්නවා මේ වැඩේ නිසා යක්ෂෝ Tamanටත් අනුන්ටත් දුක් ඇති වෙන වැඩ කරන අතර වර්තමානයේත් අනාගතයේත් දුක් වෙන දෙන ජීවන රටාවල් ගත කරලා දුකෙන් දුකටපත් වෙනවා. ඒ වෙනුවට ශ්‍රද්ධාවන්ත භගවතුන්ගේ කින්දේ අදහන්න කැමති අත්තන්ට භගවතුන් සඳහන් කරනවා ශීලවන්ත වෙන්නේ කියලා. ඒ ශීලවන්ත වීමෙන් සමන්ත අනුන්ට වෙන දුක් අඩු වෙනවා. වර්තමානයේට අනාගතයට වෙන අහේනි නරක වැඩ අඩු වීම නිසා ඒ කුලයක් ටිකෙන් ටික ටිකෙන් ටික සුඛිත මුදිත භාවයටපත් වෙනවා නාටකන තත්ත්වයකටපත් වෙනවා කියන්නේ. මේ දෙවෙනි කාරණාව තමයි අපි අද මතක් කරගත්තේ මේ සූත්‍රයේ තියෙන භෞෂිකෝ හෝති සුඛදරෝ සුඛසංජී ජීවිතය. තමන් අනාථ සත්‍යයටපත් කරන්නේ භෞෂික භාව නැති වුණොත් බොහෝ අසු විරෝතෙන් නැති වුණොත් ඒ පුද්ගලයා අනාථයි. බොහෝ අසුවිරුත්තරන් ඇති භෞෂික භාවය ඇති වෙනවා නම් ඒ බුද්ධලට ඒක නාටකරන ධර්මයක් වඩපත් වෙනවා. ඉතින් අපි බෞද්ධයෙක් වෙනකොටත් මොන මාර්ගමක් කරනකොටත් ඒ ආගම කර්මයේ කියන ඒ කර්ම කර්ණ තේරුම් ගැනීමෙන් තමයි ඒ ආගම පිළිබඳ සුත්තමය ඥානය කරගන්නේ. ඊට පස්සේ තමයි ඒ බුද්ධලට ඒ මතින් චින්තාමය ඥාන පහල කරගෙන දිගට බණ භාවනා කිරීමේ භාවනාමය ඥාන පහල කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ඕනෙම ආගමක ඉදිරිපත් කරන ප්‍රතිපදාව වෙනවා. හැම ආගමකම සම්මත එහෙම නැත්නම් ගෞරවණීය පොත්පත්යක් තියෙනවා. ඒ පොත තමයි සුපේ වශයෙන් තියාගෙන ඉන්නේ. අසු විරුද්ධයන් ඇතිවීම සඳහා ඒ පොත නිතර පරිශීලනය කරනවා. අපි ඒ සඳහා බෞද්ධ පොත්වල මේ ත්‍රිපිටකය තමයි ගන්න. ඉතින් ඒ සඳහා ඇති අහුම්කන් දීමෙන් ලබන ඥානය අපි කියනවා සුඛමේ ඥානය, මූලධර්මමේ ඥානය. මේක තමයි ඕනම කෙනෙක්ගේ දැනුමේ මුල. නමුත් මේක අගනෙවි. ඒ සුඛමේ ගස්සේ ගත්ත දැනුම ඊගාවට චින්තාමය වශයෙන් කල්පනා කරලා ඒක තව අන්වය ඥාන කියලා මම සඳහන් කරනවා. ඊට පස්සේ තමයි මේ පුද්ගලයෙක් ඒක ක්‍රියාවක් කරලා මම මේක කරලා බලන්න ඕනෑ කියන භාවනාවට නැගී. ඒ සත්‍යයට ඇති කරන්න මූලික අවශ්‍ය කරන දෙයක් තමයි මේ සුතමේ ඥානය. ඒ සුතමේ ඥානෙට අපි කලින් කිව්වා වගේ මූල ධර්ම දැනුම කියලා තමයි කියන්නේ. ඉතින් මේ මූල ධර්ම දැනුම නැතුව කිසිම කෙනෙකුට අර කියන චින්තාමේ ඥානයකට හෝ ඉහළ ඥානයකට යන්න බැරි නිසා ඒ පිටලයට සුතමේ ඥානය නාථ කරන ධර්මයක් වාටපත් වෙනවා. අතුවා විකරණය පොඩ්ඩක් කලකා බැලුවොත් ඒක සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට සුඛමය ඥාන අඳුනම් ඒ පුදුලා ඕන කෙනෙක් කියන ඕනම බොරු ධර්මයක් පිළිගන්න පෙළඹෙනවා. ඒ පුදුලට දන්නේ නැහැ කෝකද ඇත්ත කෝකද නැත්ත කියලා. ඉතින් එවැනි තත්ත්වකින් වෙන් වෙලා බොහෝ අසුවිරු තැන් ඇති කෙනා හැම කෙනා කියන දේ අහන්න යන්නතුව මේ දේවල් වලින් වඩා ප්‍රායෝගික දේ වඩා ඥානවන්ත දේ තෝරා ගැනීම තුළින් මේ සීමිත ජීවිතයේ සීමිත ළඟ තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්නට ඒ සුත්තමේ ඥානෙ හේතු වෙනවා. ඒක නිසා සරුවචන් වහන්සේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ දෙකම කුසල් විදියට සඳහන් කරලා තියෙනවා. එයින් යම් කෙනෙක් ධර්මයේ දේශනාවට අහුම්කම් දෙනවා නම් අසුතං සුතාත් සුනාති සුතං පරියෝධ වේති දික්කෙන් උද්ධ කරෝති චිත්ත මනස පසීදති කියලා ආනිසංසපකයන් දේශනා කරලා අපි බණ අහනකොට නාහතු දේවල් අපිට අහන්න හම්බ වෙනවා. ඒ වගේම සුතං පරියෝධපේති කලින් අතනින් මෙතෙන් අහපු දේවල් නැවත නැවත ඇහිම නිසා උපමට්ටම් වීමක් වෙනවා. කාංකම් විතරති. එතකොට අපි ළඟ හිතේ තියෙන යම් යම් සැක සංකා තියෙනවා. මේක මෙහෙම කියනකොට අරකින් කොහොමද ඕක විසඳෙන්නේ? මේ තර්කයේ අතෙන්ද කොහොමද ගැලපෙන්නේ කියලා ඒකේ යම් යම් ඒ සැක සංකා කියනවනම් නිතරම බනහනකොට ඒ සැක සංකා දුරු වෙන කතියක් තියෙනවා. පිටින් උච්ච කරෝති. මේ සර්වඥාන්සේ මේ මේ විච්ඡර 84000ක් ධර්මස්කන්ධේ දේශනා කරලා අපි මේ කොහාටද ගෙනියන්න හදාන්නේ? මොකද්ද මේකේ අන්තිමට තියෙන දෘෂ්ටියේද එකබණකින් තේරෙන්නේ. ගොඩාක් බණ ඇහිල්ලමින් තමයි අපිට තේරෙන්නේ මේ ගමන කොහාටද යන්නේ. ඒ ඔක්කොම තියෙද්දී අනහනකොට හිත මේ ප්‍රසාදයට පත් කරන ගතියකුත් තියෙනවා. ඒක නිසා අපි මුළු බුද්ධ ශාසනයම පවතින්නේ දේශක ශ්‍රාවක සම්බන්ධතාවයකින්. දේශකයන් වහන්සේ වෙන්නේ මුල්ම දේශකයන් වහන්සේ වෙන්නේ සරුවචන වහන්සේ. උන්වහන්සේ සම්බුත් ඥාණයෙන් මේක අවබෝධ කරගත්තා. ඊගාවට අහන ඔක්කොම වික්ෂු වික්ෂුණී පාස්කෝ පාස්කා කියන මේ සිවණක් පිළිසම ශ්‍රාවක මට්ටමකට වැටෙනවා. ඒ ශ්‍රාවකයෝ තම තමන්ට තේරෙන මට්ටමට අනිකත් අන්න කියලා දෙනවා. ආන් මේ විදිහට තමයි මේ ශාසනය දැන් මේ යන අවුරුදු 2551යි මාසේ 11ක් ගත වෙලා තියෙන්නේ. ওই දිගටම ආවේ මේ දේශක ශ්‍රාවක සම්බන්ධතාවය. ඉතින් මේකදී ටිකක් දාර්ශනික පැත්තෙන් කල්පනා කරලා බලුවොත් සර්වඥාසික ධර්මයේ තියෙන මෙහෙම ලකුණක් උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා සර්වඥාන්සේ ලෝකයාට දෙන්න බලාපොරොත්තු වෙන මේ සම්මිය දෘෂ්ටිය. ඒ සමහර වෙලාවල් වලට ඔබ යෝනිසමනස්කාරය කියලා සඳහන් කරනවා. සම්මිය දෘෂ්ටිය හෝ යෝනිසමනස්කාරය කවම කවදාකවත් ශ්‍රාවකයෙකුට ඉබේ පහළ වෙන්නේ නැහැ. කවදාක හිතලා ගන්න. පරතෝෂ ഘോഷෝ අද්දත්ත ජෝෂෝ මනස්කාරෝ කියන ධර්ම දෙක එකතු වුණාට පස්සේ තමයි සම්‍යක් දෘෂ්ටිය පාළුවේ. පරතෝ ഘോഷේ කියන කියන්නේ අනිවාර්යයෙන්ම කායින් හරි අහුම්කම් දෙන්නේ. අපි කොච්චර අපේ අභිවෘද්ධිය කැමති වුණත් අපි කොච්චර අපේ අත්ත කුසලයක් එහෙම නැත්නම් ස්වార్థයක් කැමති වුණත් පරමාර්ථ වූ ඒ ස්වార్థය අත්ත කුසලේ කවමදාකවත් හිතලා ගන්න බෑ. අනිවාර්යයෙන් මෙතෙන් ගිය කෙනෙක්ගේ අහුම්කම් දීමක් අවශ්‍යයි කියලා. ඒක නිසා අපිට පරතෝකෝෂ අවශ්‍යයි. කවුරු හරි කියන දෙයක් ඇසීම අවශ්‍යමයි. ඉතින් මේක මේ කිසිම විද්‍යාවක හෝ කිසිම වෙන ආගමක දර්ශනයක තාම බොරු කරලා නැහැ. එහෙම බලනකොට ඉස්සෙල්ලාම මේ බුද්ධ කල්පයේ ඉස්සෙල්ලාම එවැනි අනුන්ගෙන් අහන්න නැතුව ස්වයම්බූව සමාවසයෙන් සත්‍ය මාර්ගය හදාගත්තේ පළවෙනිම කෙනා තමයි සරුවචන් වහන්සේ. උන්වහන්සේ නිසා යුග බැහැියක් අපි කරා. ඒ යුගයේ තමයි මේ සුවාකල් මිනිස්සෝ මිනිසෙන්ට නායකත්වයක් දෙන්න පුළුවන් ශාස්ත්‍රීයත්වයක් ඇති කරලා ධර්මයක් ඇති කරලා සංඝ පිටසක් ඇති කරා. උන්වහන්සේට ඉස්සෙල්ලාම මේ සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව අර තෝഘോഷෙන් තොරව එන්න වෙන කෙනෙකුගේ අහංකන්දී වෙන කෙනෙකුට අහංකන්දීමකින් තෝ ඉස්සෙල්ලාම පහළ. ඒත් එක්කම උනාස දැනගත්තා මේක ඊට පස්සේ මේ බුද්ධ කල්පයතුලට කාටවත් වෙන්නේ වෙන්නේ දැන් උන්වහන්සේ අවබෝධ කරගත්ත දෙයට අහංකන් දුන්නායි විතරයි. ඒක නිසා ඒ අනුව යන අතර තමයි අපි අපේ ශ්‍රාවකෝ කියලා කියනවා විනීය ජනතාව කියලා කියනවා ඒකනා කරපු දේ අහගෙන වැඩ කටයුතු කරන්න. එහෙම නොකළොත් සාමාන්‍යයෙන් ප්‍රකාශයක් කරත හැකි අපි යමක් කල්පනා කරලා කරනවා නම් බුද්ධ දේශනාවෙන් පිටත අනිවාර්යයෙන් මේක අපිට අහේනි කරයි අපිට නාස්ති කරයි ඒක දුක පිණිස පිටුනා ඒක අනිත්‍ය පිණිස පිටුනා එනිසා අපි හිතලා අපිට මනාපයි කියලා අපිට රුචි කියලා අපේ තර්කයට ගැළපෙනවයි කියලා අපි මේක දෘෂ්ටික බහගෙන ඉන්නවයි කියලා බුද්ධ දේශනාන් පිට මෙහෙම මෙහෙම කියලා කියනකල මොන විචිත්‍ර ක්‍රමයකට ඇහුවත් අනිවාර්යයෙන්ම Tamange අනත්ත්‍ය වේශ දුක පිට පිළිසම්. මේක පිළිබඳව කෙටි වෙන විදියකින් විස්තර කළොත් මම මේ වෙන ආගමක් සම්බන්ධ කරන්ද මේ කතා කරාට වෙන ආගමකට කොනහන අදහසින් කතා කරනවා නෙවෙයි මා කාරණාමත කරන්නේ මතක් කරන්නේ අපි සරුවචන දේශනාව ඊශ්වර නිර්මාණවාදයක් නෙවෙයි. දෙවියන් වහන්සේ නැවුවයි කියන අදහසක් නෙවෙයි. උන්වහන්සේගේ හේතුඵල ධර්මතාවයක් මේක යන්නේ කියලා. සර්වඥ ආගමෙන් පිට සෑම ආගමකම තියෙන්නේ ඊශ්වර නිර්මාණවාදයක් නැත්නම් සර්වබද්ධාරි දෙවියන් වහන්සේගේ නැවුම් කියන අදහසක්. ඒ නැවුම අදහස නිසා අදාපි ඒ ඒ ආගම් වල හැටියට බලනකොට අපි ළඟ තියෙන්නේ ඒ දෙවියන් වහන්සේගේ මනාපේ. අපිට හොඳක් වෙනවනම් ඒක දෙවියන්ාගේ මනාපේ. අමන නරකක් වෙනවනම් ඒක දෙවියන්ාගේ මනාපයක්. පිළිදක් වෙනවනම් අහිණියක් වෙනවනම් ඒක දෙවියන්ාගේ මනාපේ. ඒ නිසා අපිට ප්‍රයත්න කරලා එහෙම නැත්නම් ශිල්ප මගින් අපිට ගොඩේට බෑ. අපිට කරන්න තියෙන එකම දෙයයි දෙවියන්ාගේ සතුටු කරන එක විතරයි. දෙවියන්ාගේ යාඥා කරන බලි පොඩි දෙන එක විතරයි කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට යන අතරමැද විශේෂයෙන්ම කතෝලික ආගමේ ඇක්වයිනාස් කියන අපේ ඒ කතෝලික ආගම පිළිගන්න ඒ සාන්තුවය. දුවර කල්පනා කරලා 100ට 100ක්ම දෙවියන් වහන්සේගේ විනිශ්චයට දෙන්නේ නැත්නම් අපට කියලා අපිට ස්වార్థයක් අපට කියලා අපේ අත්ත කුසලයක් මනසේ හිතසුව පිණිස යමක් කළ හැකිද කියන ප්‍රශ්නේ අන්තිමටම ඒ කතෝලික ආගම තුළ තර්ක කරලා තර්ක කරලා එයා ප්‍රකාශ කළා මම දිව්‍යඥානසට විරුද්ධ වෙනවා නෙවෙයි. නමුත් මට පුළුවන් එහෙම කියන්න. අපිටත් පුළුවන් අපේ ධෛර්යය වෙනස් කරගන්න. යම් ප්‍රමාණයකට දිව්‍යඥානසෙන් ඉතිතිය තියෙනවා මේක දිව්‍යඥානසේ කරුණාවේ මෛත්‍රී කියලා කියනවා කියන කි ඉස්සල්ලාම ඒ කතෝලික සභාව අලුත් හදාගත්ත දේ ඉදිරිපත් කරලා තියෙනවා කියලා මම පොත්වල කියවලා තියෙනවා. මේ නිසා මෙතුමා කතෝලික සභාවේ අධ්‍යාපන ක්‍රමය දෙනවා. මිනිස්සුන්ට උගන්වලා එයාට තමන්ගේ ධෛර්යය වෙනස් කරගන්න පුළුවන්. එයාට තමන්ගේ ස්වාර්ථය සලකා ගන්න පුළුවන් කියන එක උගන්වන්න පටන් ගත්තා. ඊට පස්සේ කටවලසභාව පොඩි පිළිගත්ත ඒ මිල් කියන එකක් තමන්ගේ ස්වාර්ථය ස්වච්ඡන්දයක් කියනවා. ඊට පස්සේ මේක ලොකු විප්ලවීය අදහසක් වුණා මේ නව තාක්ෂණයට. අපි ඉගෙනගෙන අපේ තියෙන මේ ස්වච්ඡන්දය අපේ ඉගෙනගෙන අපිට ඕන දේ කරන්න පුළුවන් ගැතිය කරගත්තොත් මානවයාට ප්‍රගතිශීලී වෙන්න පුළුවන් අභිවෘද්ධියක් ලබන්න පුළුවන් කියන එක බොහොම ජයට ගියා. ඉතින් බටහිරට මේක ලොකු කලෙලියක් වුණා. ඉස්සර උනේ අපි දෙවියන්වහන්සේගේ තීන්දුව කියන්නේ. දැන් බලනකොට මොකද්ද හැකියාවක් තියෙනවා අපට. අපිට අපේ ධෛර්යය වෙනස් කරගන්න පුළුවන්. බටහිර අධ්‍යාපනයේ මේක ලොකු වෙනසක් වුණා. එහෙම ගියාට පස්සේ අධ්‍යාපනයට පස්සේ ඒක දැන් මිනිස්සු ඉන්නේ ඉන්නේ ශීලාකාර වෙයි. දෙමෝපියන් සලකයි කියලා. ඉතින් අපි දැන් ඉන්නේ ඇත්තටම මේ අවුරුදු සිය ගන්නට පස්සේ ওই අධ්‍යාපනයේ එහෙම දෙයක් කරලා නැහැ. කෙසේ නමුත් මේ තමන්ට තමන්ගේ ස්වච්ඡන්දයක් තියෙනවා කියන කතාව නැත්නම් තමන්ට තමන්ගේ හොයාගෙන යන්න පුළුවන් කියන කතාව බස්සහිරට ඒක පොදිය පිළිගත්ත කතාව බුද්ධ ධර්ම පිළිබඳව ඉස්සෙල්ලාම කිතියෙන් හෝ පොත්කියෝගු ජර්මන් කාර්යාත්මක දාර්ශනිකයෙක් කියලා ෂෝපන්හවර් එයා මේක සාකච්ඡා කරලා මතක් කරා. ඇත්ත වශයෙන්ම කියනවා නම් කතෝලික සභාවට අභියෝගශීලී විදිහට කියන මේ ස්වච්ඡන්දය ඇත්තක් කියලා. අපිට යමක් කළ හැකි. අපිට කියනවා අපිට අපේ ජීවිතේ ධෛර්ය වෙනස් කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. හැබැයි කට ඇරලා කියන්නේ මේ හැම හැකියාවකින්ම අපි කරගෙන තියෙන අපිට අහිමියක්. ඒ කල්පනා කළ යමක් කරා නම් ඒකෙන් අපි විනාශය තමයි පත් කරලා තියෙන්නේ. මනුෂ්‍ය ළඟ තියෙනවා නම් තමන්ට ස්වච්ඡන්ද භාවය. එහෙම නැත්නම් මම මේක කරනවා මම මේ දෙයට යන්න පුළුවන් කියලා හැකියාවට හැම විටම ඔලොමලයි ඒකේ පුදුලේ නාස්ති කරනවා කියන්නේ. මේක අපේ බුද්ධහමින් කියන එක කියන්න පුළුවන් සබ්බේ සංඛාරා අනිච්ච. සබ්බේ සංඛාරා දුක්ඛ. සංඛාර කියලා කියන්නේ චේතන. අපි මොන්නම වැඩක් කර චේතනාවකින් කරාම මේක අපිට අහිමි වෙන්නේ. දුක පිණිස පිළිදෙනවා. සමහත් අපිට මේ අපේ චේතනාවක් තියෙද්දී ලෝකේ කර්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, උත් නියාම ආදී නියාම ධර්මයක් තියෙද්දී අපිට මේ ඒකාන්තයෙන්ම වත්තේ සංසාරක බඳින මේ ගමනේ ගැලවෙන්න නම් අනිවාර්යයෙන්ම අවබෝධ කරගන්න කෙනෙක්ගේ සිතේ අවශ්‍යයි. මේක කෙනෙක් කියන දේ අහලා අපේ චේතනාව හෝ අමමත කියලා දේවල් වලට විරුද්ධව අපිට සරණක් යක් ගන්නවා. ඒසා බුදුදානශී දේශනා කරන දේ ඉතා පැහැදිලිවම තේරුම් අරගෙන එයින් අපේ දෘෂ්ටි හදා ගන්නත් අපි කොච්චර තටනවා කොච්චර භාවනා කරත් කොච්චර පින් කරත් කවදාකවත් ගැලවෙන්නේ නැහැ. ඒක නිසා සුතය කියන්නේ අරතෝ ഘോഷය ආબોධ කරපු කෙනකින් අහන එක අපේ මේ හීනමානයට හේතු වෙන දෙයක් නෙවෙයි අත්‍යවශ්‍ය කාරණාවක් කියලා තේරුණා. එහෙම නැතුව අපි කොච්චර දේවල් මේ ලෝක සාහි ලෝක දැනුම ශිල්ප තාක්ෂණය මේ සෑම දෙයකම කරන්නේ චිත්ත දූෂණය සහ පරිසර දූෂණය විතරයි. සර්වඥාන්සේ කිසියම් දෙයකට හුවෙන්නේ නැති වෙන විදිහට ඉවැනි පරිසරයක පරා නොනැසෙන විදිහට මේ ණය ධානයක වූ ශ්‍රී සද්ධර්මය දේශනා කරලා තියෙනවා. මේ ණය ධානයක ශ්‍රී සද්ධර්මය එච්චරම ජනප්‍රිය දෙයක් නෙවෙයි. ඒ මොකද ඒක මිනිස්සුන්ට අවශ්‍ය කරන මේ කාම සම්පත් ලබා දෙන දෙයක්වත් මිනිස්සුන්ට අවශ්‍ය කරන කාන්නමාන ලබා දෙන දෙයක්වත් වෙන නිසා. නමුත් සුතය දිනු කරගෙන යනකොට යනකොට අපිට තේරෙනවා බුදුජාන විශ්වයේ ධර්මයේ ඉගෙන ගත්තොත් ගඟ දිග පහළට පීනන එක නෙවෙයි ගඟ දිග ඉහළට පීනන්නට ක්‍රමවේදයක් උන්වහන්සේ කියලා දෙනවා. මේ ක්‍රමවේදය කවදාකවත් හිතලා ගන්න බෑ. නිසා සුඛය භාවනා කරන කෙනාට අත්‍යවශ්‍යයි. සර්වඥාන්සේගේ අනුග්‍රහිත සූත්‍රයේ උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා පංචෛ විච්ඡගේ ධම්මේ අනුග්‍රහිතා චේතෝ විමුක්ති පලාශෝති චේතෝ විමුක්ති පල විමුක්තියාස. සංඥා විමුක්ති හෝති පඤ්ඤා විමුක්ති පල විමුක්තියාස කියලා මහණෙනි යම් කෙනෙක් චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියන මේ දෙක මේ ජීවිතේ සාක්ෂාත් කරගන්න ඕනේ නම් ඒ පුදුල තමයි ආධ්‍යාත්මික ජීවිතයට පස්සාකාරකින් අනුග්‍රහ කරන්නේ. ඒක තමයි ඒක තමයි අපි ඊයේ කතා කරගත්ත ධර්මයේමයි ශ්‍රී ලංකාවේ. අපි හික්මීමකටපත් වෙන්නේ. අපි විහිං ශික්ෂාපද ටිකක් අපි පනවා ගන්න වෙනවා. අපි මේ උදාහරණ චින්තනය කරන වැඩ කරන්න ගියොත් අපි බලමත් වෙනවා. අපිට බුද්ධ ආධිත්‍යමෙන් වහන්සේලා විසින් එකකට ගිය උත්තරමෙන් වහන්සේලා විසින් පනවන ලැබි සීලයකට ටික ටික යනකොට තමයි හිලාකාර දෙක තමයි සුතානුගතයි. සුතානුගතයි කියලා කියන්නේ බණ භාවනා කරනකොට බණ අහනවා. කවදාකවත් මේ තනියම මේ වැඩේ කරන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒක උපමාවක් විදිහට අටුවාචාර්ය වහන්සේලා සඳහන් කරනවා. සීලානුගතයි කියලා කියන එක අපි කතා කරපිට. සිල්වන්ත වෙන්න. සීලානුකහිතය කියන එක ලංකාවේ නිදර්ශනයක් විදිහට කියනවා හේන් ගොවිතැන් කරන මිනිස්සයා හේන් ගොවියා ඒ කලේ බිඳලා ගිනි බින්දට පස්සේ ඒක මහදර කොටන් ඔක්කොම ගිනි සිබ්බට පස්සේ අර ඉතුරු වෙන පිච්චෙන්නේ නැති දඬු වැට අරගෙන දඬු අරගෙන දඬු වැටක් ගන්නවා. දඬු වැටෙන් තමයි අර ඉස්සරහට වැවෙන්න තියෙන භෝග වලට හානි කරන වනසත්තුන්ගේ ආරක්ෂාව සැලසන්නේ. සීල අනුගහිතය කියන එක හරි මාත්මත්ේ වඩන්න බලාපොරොත්තු වෙනා වූ සමාධි ප්‍රඥා භාවනාවෙන් තනි වඩ පනා වඩාගෙන ඉන්නා වූ සතිය සමාධිය වගේ ධර්ම අතුරු ආන්තරාවලින් පරිබෝධ වලින් තොර කරලා යටක් ගහලා රකින්නවා වගේ කියලා කියනවා සීල. ඒ නැතුව කැලේමද මොන භෝගේ වැව්වත් සතුටක්. ඒකට ගොවියට මොනවාක්වත් ගලා ගෙඩියක් අඩා ගන්න හම්බ වෙන නිසා දඬුවට අත්‍යවශ්‍යයි. අපි ඊයේ උදාහරණයක් අරගෙන ගත්තේ සීලය හරියට ඔපරේෂන් එකක් කරන්න ඉස්සලා ඊයේ දාශී නැති කරනවා. ගොවිය දෙපැත්තෙන් බලනවා වටේට ගහපු දඬු වැටවල්. වැටවල්. ඊගාට සුතානුගායිතේ පෙන්නන්නේ යාන්තම් යයි කාලේ බලලා ඇට දැම්මට පස්සේ ඇට පැලවිලා ආවට පස්සේ ඊ ගහවට එන ඉදෝරයේදී සමහර විටක සමහර තැන් වලට වතුරක් කරන්න වෙනවා. වතුර නොයක් කරුවොත් ඒ ඵලයේ මුල් අල්ලගත්තේ නැත්නම් භෝගය අලාපාග වෙනවා අවශ්‍ය වෙලාවට වතුර දාන්න. අනිත් වගේ තමයි අපි භාවනා කරනකොට වරින් වර වරින් වර මේ සුතය කියන එක ඒ කියන්නේ බුදු දානවතේ දේශනා කරපු ධර්මය ඒකට ඇහෙන සලකන්න ඕනේ. ඇහෙන සලසුවේ නැත්නම් ඒ සමිතරය මේ භාවනා කිරීමෙන් පමණක් ඒ ප්‍රශ්න විසඳෙන්නේ. අපි මේක සාමාන්‍යයෙන් ධර්ම සාකච්ඡා ධර්ම දේශනා වශයෙන් සඳහන් කරනවා. එහෙම නොවුනොත් අපි තනියම කල්පනා කරලා මේක ගන්න බෑ. අනිත් එක සද්ධර්මයෙන් තොරව විවිධාකාර දෙන උපදේශ පටන් ගත්තොත් පටලවා ගන්න. අන්නේ දෙකෙන් නැතිවීම පිණිස තමයි තමන්ට තමන් ස්වාධීන බලක් ලබන්න ගන්න නාටකන තත්ත්වයක් ලබන්න බහුසුතකම තියෙනවා. මේ බහුසුතකම කියන යමක් හිතට වැටිච්චාම ඒක හිතෙන් නැකෙන්නේ නැතුව හිතේ රඳා පවතින ගතිය සිහිය අපි මේ ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙන නැත්නම් ඔය භාවනා හඳුන්වා දීමේදී අපි මතු කරගත්ත සතිය කියන চৈতසිකයත් එක්ක කිච්චු නෑකමක් තියෙනවා. සතිය අප්‍රමාදය එළඹ සිටි සිහිය කියන එක සර්වඥාන්සේ විස්තර කරන්නේ හරිතා අනුස්සරිතා චිරකතන්ති චිරභාජිතන්ති හරිතා අනුස්සරිතා. බොහෝ කාලයකට පෙර කරන ලද බොහෝ කාලයකට පෙර අහන ලද දේවල් නැවත සිහි කළ හැකි මෙනෙහි කළ හැකි තත්ත්වයක් තියෙන සතියෙන් හිතියොත් විතරයි. ඒ වෙනතන් අපිට කියන්න පුළුවන් යම් කිසි කෙනෙකුට කියපු දෙයක් අහපු දෙයක් හොඳට මතක තියෙනවා නම් එයා ළඟ තියෙනවා මේ සතියේ එක ලකුණක්. අන්නේ සතිය නැතිනම් අපිට කොච්චර සුතමේ ඥාන ලැබුණත් ඒක එකතුවක් වෙන්නේ. එච්චරද වා කොච්චර අහුවත් ඒකේ ප්‍රෝජනයක් ගන්නවා. ගොඩාක් දැනුම තිබුණාට ප්‍රෝජන ගන්නවා. ඒ නිසා මේ සුඛය අපි ආර්මීතන ඉන්න ඔක්කොමලා ගත්තොත් විශේෂම දැන් ලංකාව වගේ රටක් ගත්තොත් ගියන් අතර පුදුමාකාර ධර්ම ඥානයක් තියෙනවා. පත්‍ර කියවනවා, රේඩියෝ අහනවා, ටෙලිවිෂන් වල කියවෙනවා, බණ කියනවා, අනන්ත අප්‍රමාණ දැනුමක්. ඒ වුණාට ඕන තැනක විවෘත ධර්ම සාකච්ඡාවක් තිබ්බොත් මාස මතක් වෙන්නේ ප්‍රශ්න හතරක් ආවා. චතුරාර්ය සත්‍යයක්. මැරිලා කාටද දානයක් දුන්නොත් අනිවාර්යයෙන්ම ඥාතින්ට පින් සිද්ධ වෙනවද? ඔන්න එක ප්‍රශ්නයක්. හැමදාම අහනවා හැම කෙනෙක්ම අහන ප්‍රශ්නයක් හැමදාම උත්තර දෙනවා කවදාකවත් ඉවරක් නැහැ. දෙක මැරිලා ගියාට පස්සේ අන්තරාභාවයක් කියනවද නැද්ද? මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්ද බැරිද? ජීවිතේ නිවන් දකින්න පුළුවන්ද? ඔය හතර තමයි හැමදාම අහන්නේ. ඔය හතර තමයි හැමදාම උත්තර දෙන්නේ කවදාකවත් ඉවර වෙන්නේ. කොච්චර දැනුවත් වුණත් බාලාංශයක්වත් තාංශමත් මතක් කිසිසේත්ම මේ දැනුම කායිකත්වයට දාගන්න බෑ. මේ විදිහ අනාථ කරන වල්මත් කරන දෙයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ අඳලා දීලා තියෙන එක. උන්වහන්සේගේ ඒ සුතය සර්වඥාන්සේ උගන්වන මේ සුතමේ ඥානය හැම වෙලාවෙදීම උපනයන ගතියක් කියනවා. ඕපනයික ගතියක් කියනවා. ඊගාවට ඉහළ කප්පට තල්ලු කරන ගතියක් කියනවා. ඒක ශ්‍රද්ධාව කුසල ඡන්දයක් වඩපත් කරනවා. එන්හා ඔය සංකීර්ණයේ වගේ තැන්වල උන්වහන්සේක පෙන්වලා දීලා තියෙනවා. ඒ කෙනෙක් කොහොමද මේ අතන මෙතන ගිහිලා අහුලගත්ත බණ කොටස් වලින් ආධ්‍යාත්මික ජීවිතය, භාවනා ජීවිතය, යෝගාවචර ජීවිතය තනගන්න. ඒ සංකීර්ණයේ සඳහන් කරලා තියෙන්නේ සද්ධා ජාතෝ උපසංගමයි. ඒ පුද්ගලයාට සද්ධාව කියනවා. ශ්‍රද්ධාව තියෙන නිසා යා එක එකනා ගාවට එළඹෙනවා. උපසංකමණය කරනවා. උපසංකමන්තෝ පෛරුපාසති. ඉතින් ගියාට පස්සේ මේ බුද්ධලයා ඒක ටිකක් පෛරුපාසනය කරනවා. එංගලුම් කම්පාල ටිකක් ඇසුරු කරන්න පටන් ගන්නවා. පෛරුපාසන්තෝ සෝතං ඕදාසි කියලා කනමමු කරනවා. මේ මනුස්සයා මොන වගේ දේවල්ද කියන්නේ කියලා. ඔහිත සෝතෝ ධම්මං සුනාති. අනේ කන යොමු කරගෙන ඉන්නකොට ඒ තමයි ඇසුරු කරන මේ කල්යාණ මිත්‍යා හෝ සත්පුරුෂයා හෝ දේශනා කරන උදාහරණයේ තේමාව එහෙම නැත්නම් මේක තියෙන සම්‍යක් දෘෂ්ටිය තේරුම් ගන්න. පරිසසෝතෝ ධම්මං සුත්වා ධම්මං ධාරේ. ඉතිප්සේ බුද්ධලා ඒ ධර්ම කොටස් හිතේ දරා ගන්න පොත්වල ලියා ගන්න නෑ අන්දරට කටපා ගන්න. ධාතානන් ධම්මාන අත්ංගම කරගන්න. ඒ දරාගත්තා උදාහරණය පිරිසිදුව බලනවා. මේ අනිත් ධර්මත් එක්ක ගැළපෙනවද මේක මේ ජීවිතේ කරන්න පුළුවන් දෙයක්ද නැත්නම් මේ මනුස්සයා මේ ලාභයට සත්කාරයට කියන බණක්ද කියලා මේක විමසන්න ඕනට ලක් කරනවා ධාතන ධම්මන අත්තම උපරිද අත්තම උපස්කන් සම්දා සම්මන් ජායති අන්නේ අත්තය තමයි ලැබිච්ච ධර්ම කොටස හොඳට පිළිසිඳනකොට තමයි ඒ පුද්ගලයාට ඒ කර බැලීමේ ආසාව කියන එක පහළ වෙන්නේ ඒ කියන්නේ කුසල ඡන්දය කියන්නේ මේ ශ්‍රද්ධාව තව මට්ටමකින් මෝරණ එකයි. එහෙම නැති ශ්‍රද්ධාව කවදාකවත් ඒ බුද්ධල දැනකට යොමු කරවන්නේ. ශ්‍රද්ධාව කුසල ඡන්දයක් වඩ පත් වුණාට පස්සේ මේ පින්වතුන් වගේ ඒ දේවල් වලින් ගැත්තලා මුදල් පැත්තක දමලා ඇවිල්ලා මේ වගේ භාවනාවක් කරන්න ඕනේ කියලා තමයි යෙදෙන්නේ ඒ කුසල ඡන්දයකට පත් වුණාට පස්සේ තමයි. ඒ නිසා මේ සාරවත්න දේශනාවේ කියන සුතය සුතමේ ඥානය බහුසුත භාවයේ කවදාකවත් මිනිස්සු අන්දමන්ද කළා නතර කරන්නේ තල්ලු කරනවා තල්ලු කරනවා තල්ලු කරනවා ඉදිරියට යනවා ඒ කර බැලීමේ ආසාවට එනවා ඒක නිසා සුතමේ ඥානය නැත්නම් බහුසුත ඥානය නැති කෙනා දැනුම කොච්චර තිබුණත් ක්‍රියාවත් කරලා නැහැ තාම බහුසුත භාවය කියලා අපි යමක් මේ නාටකන ධර්මයක් වශයෙන් ඉදිරිපත් කරනවා නම් ඒකෙන් අදහස් කරන්නේ ඒ පුද්ගලයා ඊට පස්සේ අසනීමකින් අහුල අහුල ඉන්නව නෙවෙයි ඒ දේවල් ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. අන්නේ ක්‍රියාත්මක කරන පටන් අරගන්න එකට අපි කියන්නේ කුසල ඡන්දය කියලා. අන්නේ කුසල ඡන්ද මට්ටමට ගිය කෙනාට ඒක සාර්ථකත්වයක් බාටපත් කරගන්න නැවත නැවත නැවත බණ ඒක නිසා බණ ඇහිීම ආධ්‍යාත්මික ජීවිතයට ලාක් අවශ්‍ය දෙයක්. අපි හිතමු යම් විදිහකට යම් කෙනෙක් ළඟ විශාල දැනුමක් තියෙනවා. තාම ක්‍රියාවක් කරලා නැහැ කියලා. අපි හිතනවා පීනීම පිළිබඳව. පීනන්ට කෙනෙක් හොඳට පොත්පත් කියවලා හොඳ දැනුමක් නම වතුරට බහැලා නැහැ. කවදාකවත් වතුරට බහැලා නැහැ. හැබැයි ඒක පිළිබඳව විශාරද දැනුමක් කියලා. ඉතින් ඒ දැනුමෙන් ඒක නිරසි වැඩක්. ඒ වගේ තමයි මේ සුත්තමේ ඥානය යම් කිසි කෙනෙකුට තිබුණාට ක්‍රියාවත් කර නැත්නම් ඒ සුත්තමේ ඥානය නෙමෙයි මෙතන අදහස් කරන්නේ සර්වඥාන්සේ සඳහන් කරන විශේෂම සත්පුරුෂ සූත්‍ර වගේ තැන්වල යම් කිසි කෙනෙක් හොඳ භෞෂික වෙලා ඥාන කියන්නේ ශිල්ප දන්නවා විෂය දන්නවා එතකොට පැවිදි වෙලා ඒ පැවිදි පිළිසහ කර කල්පනා කරනවා නම් මම බොහොම බෞද්ධයි අනික් කට්ටිය මෙතන ඉන්න කට්ටියනේ හම්බ කරගන්න කණ්ඩ දෙයක් නැතිකමට ඇවිල්ලා මහාන වෙලා කැමට ආපු කට්ටිය මම නම් එහෙම නෑ මම බොහොම බෞද්ධයි ඒක නිසා අනික් කට්ටිය පහත් මම උසස් කියලා. සර්වසන්නේ කියන අසත්පුරුෂයි. ඒ මනුස්සයා අසත්පුරුෂයි කියලා මොකද භෞසුත වෙච්ච ඵලියට කෙලස් කැපෙන්නේ. භෞසුත නිවිච්ඡත් ඊට වැඩි දක්ෂව සාධකෝෂ මොහ දුරු කිරීමේ කටයුතු නියැලෙන්නේ කියලා. ඒ නිසා සර්වසන්නසේ සඳහන් කරන මේ භෞසුත භාවය හරිම ප්‍රායෝගික එකක්. ඒ ප්‍රායෝගික දකින්න කොහොමද අපි සාමාන්‍ය ශ්‍රද්ධාව කුසල ඡන්දයක් වාටපත් වෙන්නේ. ඒක නිසා බණ අහනකොට බණ කියනකොට විශේෂයෙන්ම මේ වගේ බණ භාවනා කරන කෙනෙකුට බණ කියනකොට ඒක මේ හුදු එක එකනාගේ ලාභ සත්කාර වැඩි කරන්නට මාන්නක්කාරකම් වැඩි කරන කරුණු කියලා දෙන එක නෙවෙයි කරන්නේ. කියලා දෙන්න ඕනේ කටිය කරන දේ දිනුවටපත් වෙනවා. එහෙම නැත්නම් ඊගාවට අර හැදීගෙන යන පළවට වතුරක් කරනවා වගේ ප්‍රායෝගික කොටස් ටික තමයි කියලා දෙන්නේ. ආන්නේ කියලා දීම සිදු නොවුනොත් වර්ධනේ බාධා බාලයක් බාල වීමක් සිදු වෙනවා. ඒ නිසා එතනදී මේ ඉගෙන ගන්න කට්ටියක නැත්තම් භාවනා කරන අයගේ සුතමේ ඥානය පිළිබඳව ගුරුවරයාට 150ක වගකීමක් වෙනවා. ගුරුවරයා වග බලා ගන්න ඕනේ මේකට අවශ්‍ය දැනුම අවශ්‍ය වෙලාවට දෙන්න ඕනේ. ඒ වගේම ඒ අහන ඇත්ත බණ භාවනා කරන ඇත්ත මතක තියාගන්න ඕනේ. ඒ අවශ්‍ය තොරතුරු ලැබුණාට පස්සේ ඒක හොඳට හිතේ ධාරණය කරගන්න. ඒකදී ඥානරාම ස්වාමීන් වහන්සේ මේක තවත් ටිකක් ඉංගියක් දෙනවා එහෙම නැත්නම් කියනවා පරිශාදයේ වාරණාවක් මේ හැම කෙනාම කියන බණ අහන්න යන්නත් එපයි කියලා. විපස්සනාට අදාළ භාවනාවට අදාළ බණක් මිස ඔය ඔක්කොම හම්බෙන හම්බෙන පොත්පත් ඔක්කොම බණ අහන්න පටන් අරගත්තොත් ඒකත් ආයුධේ මොට්ට වෙන්න හේතුයි. ඒ නිසා යම් කිසි ප්‍රමාණයක බණ භාවනා කරලා යම් කිසි ප්‍රමාණයක බණ අහන කෙනා තේරුම් අරගන්න ඕනේ මෙන්න මේ බණ ඇහුවොත් මේක මේ ගමනට ඉදිරියට උදව් වෙනවා මේ බණ වැඩක් නැහැ කියලා අන්නේ බණ අයින් කරන්නත් වගකීමක් මේ භාවනා කරන පිරිසකට යනවා ඒක නිසා කල්පනා කරගන්න මේ සුතමය ඒ කියන මේ ශාසනය සඳහන් වෙන සුතය වගකීමෙන් කළ යුතුයි ඒ සුතය ආවට පස්සේ ඒක දරාගෙන ඉදිරියට මේ තනවා වඩාගෙන යනවා අපි සුවොත් මේ ආනාපානසති භාවනාව කරනවා. නිරැකීම් භාවනාවට, සක්මන් භාවනාව කරනවා. එතන ඉදින්දා වැඩ කටයුතු කරන වෙලාවේදී සතියින් ඉන්නවා. ඒක සඳහා කියපු බණක් නම් අනිවාර්යයෙන්ම ඒක කියලා දෙන්න ඕනේ. සති කියන්නේ මොකද්ද? කොහොමද කරන්නේ? කරපු කෙනා කොහොමද ඒක වටහාගෙන ගුරුවරට අපහසු කියලා දෙන්නේ කියන එක හරියට ඉරාඳලා පෙන්නනවා. ඒක නොයන්දුත් බොහෝ දෙනා භාවනා කරාට කවදාකවත් ගොඩේ ඒ නිසා ඔය මට මේ ගන්න පිය ස්වාමීන් වහන්සේ ඒකකොට ධම්මාචාරී විභාගයෙන් පහස් වෙලා මේ කියන්නේ පරියත්ති පැත්තෙන් හොඳට ඉහළට ආවු කෙනෙක්. ඊට පස්සේ පොඩි මහජීකාද ස්වාමීන් වහන්සේ මේ භාවනා වැඩ පිළිවෙල කරගෙන යනවා රට පුරාම කියලා කියන මේ ශාන්තිය කියලා කියනවා මම ජීල් ඉවරලා මේ ඉගෙනගත්ත ආමුදුරෝ දැන් භාවනා කරන්න ඕනේ. ඒක සාමාන්‍ය වෙන්නේ නැති දෙයක්. ඉගෙනගත්ත ආකාමාවට පස්සේ භාවනාවට පිළිමන අඩු වෙන මේ කාංශේ ඒකට හැටම 40ක් විතර ආත ගමක ඉඳලා මහා නගරයට ඇවිල්ලා ඉගෙනගෙන තියෙනවා. මේ ගියාට පස්සේ මේ පිළිසිදු හබන්නකොට භාවනා කරන පිළිසිදු හබන්නකොට අනික් කටට ඇවිද්දෝ මේ ආමුදුරත් ඇවිද්ද කිසි කෙනෙක් නැතිලු පිළිසිදු කිසි කෙනෙක් නැසළු විනයගරුක කිසි කෙනෙක් නැසළු නිසාරි ගොරෝසුලු කට්ටිය භාවනා යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ අවසන් භාවිතුන් නැති නිසා හරියම විවේචනයකට ඇවිල්ලා තියෙනවා මම මේ පරියත්ති කරන මනුස්සයා නමුත් මේ පිළිගත් එක බලනකොට මේ යෝගාවචරයව කිසි යෝගාවචරයක් නැහැ හරියම විවේචනාත්මකයි එහෙම කරලා පුළුවන් දෙයක් භාවනා කරන්න කොහොමද මේ සංසිද්ධි මේ විවේචනාත්මක ගැටි නිසා උද්දච්ච කුච්ච වැඩි වෙලා භාවනාව අල්ලන්නේ නිතරම මේ මේ පිළිස මේකට යාවෙලා නැහැ මේ පිට කතා කරගෙන ඉන්න වැඩි මේ පිට පිළිසිදුවක් නැහැ කියලා හද්දේ. ඇක්චුලි ඇක්චුලි හද්දේ. ඉතින් ස්වාමීන් වහන්සේ ගුරුහාමුදුරෝ තේරුම් ගන්න තමයි භාවනා හරියන්නේ. ඊට කියලා කියනවා ඔබ ඔබේ වැඩක් බලාගෙන අනුගේ දේවල් වයින්ට එපා. කියන කීටි කරාට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කියලා කමතා සුද්ධ කරනකොට ගුරුහාමුදුරෝ කියනලු මට ඕනේ ඕක නෙවෙයි අහන්න. මට ඕනේ කාරණා දෙකකින් කියන්නේ. ඉතින් මේ අඳු දන්නා තාලේ තමන් දන්න දැනුමින් කියලා දුන්නට තේරෙන්නේ. අශිකෝන් මේ දවස්වල මහසීලාදෝ කාන්තා පක්ෂයට කමඨාන් සූත්‍ර කරනවා අහගෙන ඉන්නේ කියලා. කමඨාන් සූත්‍ර කොට අහගෙන ඉන්නේ. මේ කාන්ති ගිහිල්ලා කමඨාන් සූත්‍ර කරන පැත්තේ අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නකොට ඉතින් කමඨාන් සූත්‍ර ගන්න එන කට්ටිය පුළුවන් තරමින් හරියයි බල්ලයි කතාවල් තමයි. කවදාකවත් භාවනාවේ මූල කර්මස්ථාය ගැන කතා කරන්නේ ඊයේ වෙච්ච දෙයක්. හිත වෙන්න තියෙන දෙයක් නැත්නම් තමන්ගේ පුරාජේසුවක් මොන්නම හරි කීකයි නේද මහදී සායත අල්ලිම කරදරයක්. කවදාවත් ඕනේ දෙයක් කියෙන්නේ ඒ සංකේ සාම ඉවසීමෙන් කියනවලු. කොතනද හිත කියලා කියන්නේ මොකද්ද මූල කර්මස්ථාන? මට කරුණාකරලා මූල කර්මස්ථානේ වැටේ නැහැ කියන්නේ. කිසි කෙනෙක් කියන්නේ. කියන්නෙම මට මේ බඩේ එකක්මක් ආවා මට විශේෂ එකක්මක් ආවා මම ඊයේ අර කවුරුත් පතෝල ගෑවේ ඒක පිළිගුණ නැති වුණා ඒ නිසා රාත නිින්ද කියන ඕක තමයි කියන්නේ සුමානයක් අහගෙන ඉතියි අහනකොට මේ රාත තේනවලු කමතාන් සිද්ධකන ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ බොහෝම සුළු කාරණා ටිකක් බොහොම අත්‍යන්ත කාරණා ටිකක් නමුත් මේ යෝගාවචරයෝ සදාකත් මේ මාත්‍රභාවට සාකච්ඡා කරලා කතා කරනවා ඊට පස්සේ ඒ සංසයල සතහනක් කියාගෙන කියනවා. මම යෝගාවචරයක් විදිහට කර්මස්ථානාචාර්යයට සන්තෝෂ වෙන්න මම මොනවද කිය යුත්තේ කියලා. ඊට පස්සේ ඒ ශාස්ත්‍රය ගණන් කර්මස්ථානාචාර්යයට අවුරුදු 40ක් කටයුතු කරනකොට අපි යන කාලේ ඒක බෝධ ගන්න දාලා තිබුණා පිටි අලවලා. ඔබ කමඨාන් සූත්‍ර කරන්න යනකොට නැත්නම් ඔබ ගුරුවරයාට කතා කරන මෙන්න මේ කාරණාව කියපන්. මේවා කියලා වැඩක්. එන මොනවා කිව්වත් ගුරුවරයෙක් කිසි වැඩක් නැහැ, කාන් නිවේදනයක් වෙන්නේ නැහැ. මොකද්ද කියන්නේ? නම් වශයෙන් කියන අපේ බින්දු වැටීම කියනවනම් තමන් ඒ උදරයේ හිත යොදාගෙන ඉන්නවා කියලා හිතන්නේ. උදර පිම්බීම මත වෙනවා. පිම්බීම මත වෙන කෙනෙක් කොහොම දෙයක් නෙවෙයි, ඉබේ සිද්ධ වෙන දේ. ඒකෝට අපේ අරමුණ වෙන්නේ පිම්බීමේ වැඩ පිළිවෙල. ඒකෝට කියන්නේ කියලා කියනවා ඒ පිම්බීම ඇති වෙනකොට පිම්බෙනවා කියලා මෙනෙහි කරගන්න පුළුවන් වුණාද බැරිද කියලා. එක තමයි පින්වීම අරමුණ බව මතක් කරගන්න. දෙක ඒ අරමුණ මතුවෙනකොට පින්වෙනවා කියලා මෙනෙහි කරන්න පුළුවන් වුණා. තුන්වෙනි කාරණා තමයි පින්වීම මතුවෙනකොට පින්වීම කියලා මෙනෙහි කරා නම් වැටුනේ මොනවද කියලා. එච්චරයි ඉන්නේ. ඊට පස්සේ හැකිලිම මතුවෙනවා. මට හැකිලෙන වෙලාවේ හැකිලිම කියලා මෙනෙහි කරගන්න පුළුවන් වුණාද? හැකිලිම පින්වීමතරදී මට වෙනස්ව වැටුනේ කොහොමද? අනපාරතෝ එහෙමම කියකි. ආශ්වාසය මත වෙනකොට තමයි ආශ්වාසය කියලා මෙනෙහි කරන්න පුළුවන්ද? පුළුවන් වෙනකොට මෙනෙහි කරනකොට ආශ්වාසය වෙනකොට ආශ්වාසය මෙනෙහි කරනකොට මොකද්ද වැටගොන්නේ? ඒ ප්‍රශ්වාසය එනකොට ආශ්වාසය අමතක කරලා සම්පූර්ණ ප්‍රශ්වාසය මෙනෙහි කරන්න පුළුවන් වැටුනේ මොකක්ද? වම දකුණ කියලා මෙනෙහි කරගෙන යනකොට සක්මන් කරනකොට වම තියෙනකොට වම කියලා මෙනෙහි කරන්න තරම් හිත ඒකට යෙදිලා තියෙනවද? ඒකට වම තියෙනකොට වැටුනේ මොකක්ද? දකුණ කියලා කියනකොට දකුණ මෙනේ කරාද දකුණ කියලා වැටුනේ මොකද්ද කියලා මෙන්න මේ කාරණාවෙන් විතරයි කමටහන සුද්ධ වෙන්නේ. අනිත් මොන්නේ ධාති කතා කරත් ඒක කර්මස්ථාන දෙකයි කනකට ඇහෙන්නේ. ඉතින් මේක කියලා දෙන්න මේ කාරණාව ගෝලයට කියලා දෙන්න තමයි මේ අවුරුදු 7ක් භාවනා කරන අවුරුදු 3මාරක් යන්නේ ඒකට. දවස් 7ක් භාවනා කරන දවස් 3මාරක් යනවා. ඔන්නේ කාරණාව දන්නවනම් සුඛය කියලා කියන්නේ ඕකට. මේ භාවනා කරනකොට තමයි අත්දකින්න දෙයි මේ ගුරුවරයා තේරුම් ගන්න. ඒ අත්දකින්න දේ මෙන්න මේ අරමුණයි කියලා කියන්න ඕනේ. ඒකෙන් මම ඒක මේ මේ හැවිල මම මේ පොතේ පරිවර්තනය කළා. හතියට බෙදලා දුන්නාට පස්සේ උංගව දෙනෙක් කිව්වා ඕව ඕනේ නෑ මේ යෝගාවචරින්ද යෝගාවචරින්ද පටලවින සුළුයි. ඔය ගැඹුරු වැඩි කියලා. මොකද ගැඹුරු වැඩි හරි මොනවා හරි ගනුදෙනුවක් වෙන්න නම් සංවේදනයක් වෙන්න නම් මේක වෙන්න ඕනේ කියලා. ඒකෙදී අපේ ඥානරාම ස්වාමීන් වහන්සේ මේක ටිකක් මුරුදු කාලෙට කියලා කියනවා. උන්වහන්සේ මෙහෙමයි කියන්නේ අපි ඥානවංශාදී වක්කොප්පිය යදී නානපාන සම්බන්ධ කරලා ආශ්වාසයේ මත වෙනකොට මම දැන් ඉන්නේ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ නෙවෙයි කියන්ට මොනවද වැදේ ඊළඟට මම දැන් ඉන්නේ ප්‍රශ්වාසයේ නම් මේක ආශ්වාසය නෙවෙයි ප්‍රශ්වාසයයි කියන්ට ආශ්වාසයේ සහ ප්‍රශ්වාසයේ අත්‍යන්ත වූ සුවිශේෂ වූ මෙන්න මේ ලකුණු දැකීම තමයි ඉස්ලාම කායන පශනාව කියලා කියන්නේ ඒකට පෞද්ගලික ලක්ෂණ කියලා කියනවා. අත්‍යන්ත ලක්ෂණ කියලා කියනවා. එහෙම නැත්නම් සුවිශේෂී ලක්ෂණ කියලා කියනවා. එනිසා අපි ඉස්සල්ලාම කරන්න හදන්නේ පොල් ගෙඩියක් ගන්න දෙකට බෙදලා මේ උල් පැත්ත මේ ඇස් පැත්ත කියලා දෙක දෙකට බෙදා ගන්නවා වගේ ආශ්වාසය ප්‍රශ්වාසය දෙකවල අද්දකින. ඇතින් දීම හැකිලිමේ වෙන් කළා අද්දකින. වම තියෙනකොට දකුණෙන් වෙන් කළා අද්දකිනවා මේ ඉන්න මේ කාරණාව සාංශුද්ධ නම් කියන්නේ භාවනා 50ක් ඉවරයි. අද සංසුද්ධ වෙලා බෑ ඒක හරියට ගුරුවරයාට කියන්න පුළුවන් වෙනවා. ඒ නිසා අද භාවනාව දැන් අද කාලේ තියෙන භාවනාව හරියට කම්පියුටර් මේ ඉගෙන ගැනීමක් වගේ හරියම තාක්ෂණිකයි. ඉතින් මේක සමහර විටක අකුරු දන්නේ නැති ගමේ පාඩ කම්බලාට මේක මෙහෙම කියලා දෙන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. නමුත් මම කතා කරන්නේ එහෙම පිළිසකට නොවෙන නිසා මම හිතනවා කවුරුත් පොත්පත් ගන්න පිටත් නිසා මෙන්න මේ කාරණාවකට මෙන්න මේ දේවල් වලට ඒව හොඳට ලිඛිතව සටහන් කරගෙන නැවත නැවත උත්සාහ කරමින් කමඨාන් සුද්ධකම සෑම වෙලාවකම මේක අපි එළඹිලා කටයුතු කරනවා නම් බොහෝම ඉක්මනට ගුරුවරයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් මේක හරිය සරල ක්‍රමයක්. මේ බොහෝම ලේසි සරල ක්‍රමයක්. දිගින් දිගට යනකොට තමයි මේක හිතේ. මේ ළඟදි මට මතකයි ඔය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඒ නියුරොලොජිස්ට් එක්ක දලයි ලාමතුමාගේ තියෙන සාකච්ඡාවක් තිබුණා. ඒකත් බොහෝ ලක්ෂව කතා කරනවා මේ වගේ ප්‍රායෝගික පැත්ත නැතිවයි කතාන. ඒකම කතා කරා මුළු ලෝකෙම ධර්ම කියන්නේ පෞසුත් භාවිතය කියන්නේ මොකද්ද? මේ වගේ පිරිසක් දකින්නකොට පිරිස ඔක්කොම වෙන් කරලා අඳුර ගන්න පුළුවන් ලකුණු දැනගන්න එක තමයි පෞද්ගලික ලක්ෂණ කියන්නේ. මෙයා පිරිමේ, මෙයා කාන්තාවක්, මෙයා කහ පාටයි, මෙයා සුදු පාටයි කියලා වෙන්කොට දැනගන්න පුළුවන් ලකුණු 100%ක්ම දැනගන්න. එතකොට අපිට ඒක වෙන් කරලා අඳුරගන්න පුළුවන්. මේක ගැඹුරට යනකොට මේ සියලු දෙනාම මිනිස්යෝ බවත් මේ සියලු දෙනාම පොදු ලක්ෂණක් තියෙන බව තේරුම් ගන්න දෙන්න බලා ගමන කෙරේ. භෞතිකකම් කියලා කියන්නේ මේ ඉස්සල්ලාම දේවල් වෙනකොට හඳුනාගෙන අන්තිමට ඒ සියලු දේවල් වල තියෙන සම ලක්ෂණ හඳුනා ගැනීමයි අපි මේ මුළු තේරවාදී කියන්නේ. අපි ආපෝ ධාතුව අඳුර ගන්නකොට අපි ආපෝ ධාතුව පරිධාතුව වෙන් කරලා හඳුනන්නේ කොහොමද? ආපෝ ධාතුවේ තියෙන වැగిරෙන සහ ඉදු කරන ගතිය. තේජෝ ධාතුවේ තියෙන උණුසුම් සිසිල් ගතිය. පඨවි ධාතුවේ තියෙන බර ගතිය හැල්ලු ගතිය. වායෝ ධාතුවේ තියෙන කම්පන චංචල ගතිය. ඉතින් අපි පඨවි දැන් හුස්ම ගන්නකොට අපි කියන වායෝ පොට්ටබ්බ ධාතුව වැඩ කරන්නේ. ඒකට මේ හුස්ම රැල්ලේ නම් නැත්නම් හුස්ම නම් අත්දකින්නේ ඒක හැපෙනකොට තියෙන කම්පන චංචල ගතිය දකිනවා නම් ඉතින් ගුරුවරයාටයි ගෝලයාටයි දෙන්නම තේරුම් ගන්න පුළුවන් මේ යෝගාවචරයේ හිතේ විලා තියෙන්නේ වායෝ ධාතුවට. සමහරලාට උණුසුම් සිසිල් ගැටි ගැන කතා කරනවා. ආ එතකොට තේරෙනවා දැන් මේ වායෝ ධාතු කතාවක් නෑ දැන් යන්නේ තේජෝ ධාතු කතාව. තව සමහර වෙලාවට මේ නහයෙන් ගඟක් ගලනවා වගේ නිකන් ගියාරුවට ගලන ගතියක් මේක පිදු කරන ගති තේරෙනවා. තව සමහරලාට බර ගති හැල්ලු ගති තේරෙනවා. අනිවා තේරෙනකොට ඒවා වෙන් කර දැනගන්න. ඒක හරියට ගුරුවරයෙක් කියන්න පුළුවන් නම් ඒක තමයි මේ ධාතු ලක්ෂණ වෙන්කොට දැනගැනීමේ ලක්ෂණය තමයි පුරුදු ඒක හොඳට තේන තේන දේවල් මේ මගේ නහය එහෙම නැත්නම් මගේ ඔළුව මගේ කට මගේ බඩ නැතුව උණුසුම් ගති කම්පන ගති චංචල ගති ආදී වශයෙන් භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ ඒ වගේ මම මාගේකමෙන් තොරව පිරිමැද නැති උණුසුම් ගති කම්පන ගති දකින්න පුළුවන් නම් බොහෝම ඉක්මනට අපට මේ සම්මුතිය ඉක්මවලා පරමාර්ථය දිහාට නිසා සුඛය අනිවාර්යයෙන්ම සම්මුතියෙන් පටන් අරගෙන සම්මුතියෙන් කෙලවර වෙන දෙයක් වුණොත් ඒක අපි කියනවා ලෞක්‍ය දැනුමක් කියලා. බුදුජානකගේ දේශනාව කියන්නේ ලෞක්‍ය දේෙන් පටන් අරගෙන පරමාර්ථයට යොමු කරන්න. පරමාර්ථයට යොමු කරන්න උණුසුම, සිසිලස, කම්පන, සංසය ආදී මේ ස්වභාවික ලක්ෂණ ආස්වාද කරන වෙලාවදී, ප්‍රසවාස කරන වෙලාවදී, පිම්බෙන වෙලාවදී, හැකින වෙලාවදී, පයදින වෙලාවදී, අනකොට එනකොට කනකොට බොනකොට තේරුම් ගත්තොත් අපි ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සෑම සිද්ධියකම තියෙනනේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන ධාතු ගුණ ධාතු ස්වභාවය අවබෝධ කරන්න පටන් ගත්තොත් මේක මගේ නෙවෙයි මේක ඉස්ත්‍රි පුරුෂ ගැටයක් කියන්නේ හොඳ නරක කියන්නේ ධාතු ස්වභාවය කියන එක දැනගත්තොත් බොහෝම ඉක්මනට දැනුම පරමාර්ථ ධ්‍යාවට යනවා පරමාර්ථ ධ්‍යාවට යනකොට දෙන්නේ උණුසුම් ගතිය ආවත් චිත්තක්ෂණයක් ඉඳලා උණුසුම් බව දෙන්න නැතිලා සිසිල ගතිය ආවත් චිත්තක්ෂණයක් ඉඳලා සිසිල නැතිලා යනවා. කම්පන ගතිය ආවත් මොහොතක් වෙලා කම්පන ගතිය දෙන්න නැතිලා යනවා. සංකල ගතිය ආවත් මෙසලෙන ගතිය ආවත් හැగిරෙන ගතිය ආවත් පිළිකරන ගතිය ආවත් මේ පොඩ්ඩක් ඇවිල්ලා එයාගේ ධාතු ගුණය දෙන්න නැතිගෙනවා කියන ඇතිවීම පැවතීම නැතිවීම ස්වરૂපය හැම ධාතුවකම සමානයි කියලා වෙලාවක තියෙනවා. ඉස්සලාවේ දැක්කේ ධාතුන් අතර වෙනස්කම බලන්න ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට වෙනවාද මේ ධාතුන් වල තියෙන සම ලකුණක් වෙනවා හැම එකක්ම පොඩ්ඩකටම අතු වෙලා නැතිලා යනවා මේනවා යා ලකුණු පෙන්නනවා නැතිලා යනවා අන්නේ පොදු ලකුණු දකින්න දවසට තමයි අපි ක්‍රමයෙන් මේ සුත්තමේ ඥානය චින්තාමේ භාවනාමේ මට්ටමට නංවලා මේ සම්මුතියෙන් අපි පරමාර්ථය පැත්තට නංවනවා ඉතින් මේකට අපි කමඨාන් සුද්ධ කරනවායි කියලා කියනවා. බණ කියනවායි කියලා කියනවා. ධර්ම සාකච්ඡා කරනවායි කියලා කියනවා. හැම එකෙම කරන්න හදන්නේ පටන් ගන්නකොට දේවල් අතර තියෙන වෙනස්කම් දකින්න උත්සාහ කරන්නේ. ඒකේ වෙනස්කම් බලහන බලහන බලහන බලහන ඉන්නකොට අන්තිමට වෙන්නේ මොකද්ද? මේ වෙනස් වෙන සෑම දේවල් වලම සම ලක්ෂණක් තියෙනවා. සාමාන්‍ය ලක්ෂණක්. පොදු ලක්ෂණක් තියෙනවා. මොකද හැම දෙයක්ම අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ඒ කෙලින්ම අනිත්‍ය දුක්ඛනාත්ම දකින්න අපේ ඉතලා ඇස්සේ ඒ විතරවතරගේ මොකද කරන්නේ දේවල් වල වෙනස්කම් පෙන්ලා දෙනකොට අන්තිමට ඒකෙන් කියන්නේ ඒක තමයි අනිත්‍ය දුක්ඛනාත්ම ධ්‍යානයක තමයි මේ සුතමේ ඥාණයෙන් කරන්න හදන්නේ හැම ලෞකික ඥානයක්ම නැත්නම් ලෞකික විද්‍යාවක්ම මේ සම්මුතියෙන් පටන් ගන්න සම්මුතියෙන් කෙලවර වෙනවා. නමුත් මේ සර්වඥාන්සේ සඳහන් කර සුතමේ ඥානේ කවදාකවත් ලෞකිකයෙන් පටන් ගන්න ලෞකිකයෙන් කෙලවර වෙන්නේ ඒක නිසා ඒක කෙලවර කරන්නේ පරමාර්ථය. මෙන්න මේ ගමනේදී ඒ භාවනා කරන කෙනාගේ රුචි අරුචිකම් වල වෙනසක්. පෞරුෂත්වයේ වෙනසක් තියෙනවා. ඒ අතර තේරෙන්නේ නැහැ. හැබැයි තේරෙනවා නම් කරන හරියක් කරන්නේ ඔකට අකුල් හෙලන එක තමයි. නිසා ගුරුවරයාට තියෙන ලොකු වගකීමක් ඒ භාවනා කරන කෙනා අකමැති වුණත් ඒ අවශ්‍ය තැනට අරගෙන යන්න ඕන. ඒක ගෙනියන්නේ සුතමේ. ඒක ගෙනියන්නේ ත්‍යාගයෙන්. ඒ නිසා ඊගාව කාරණාවක් හබොතෙන් සඳහන් කරන මේ නාද කරන ධර්ම වශයෙන් අපි කිව්ව සීලය දෙක තමයි මේ සුතමේ ඥානය තුන්වෙනි එක තමයි කළා කියනවා කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ අනිවාර්යෙන් මේ ගමන කල්යාණ මිත්‍රෙක් අවශ්‍යයි තනියෙන් මේක හිතලා ගන්න බෑ. මේ කල්යාණ මිත්‍යාගේ ಗುಣ පෙන්වන යම් තැනක රවචනසේ අඳහන් කරලා තියෙනවා දුක්ඛදන් දදාති දුක්ඛරං කරෝති දුක්ඛමං කමති කියලා. මේ කල්යාණ මිත්‍යා වෙන කාටවත් දෙන්න බැරි දෙයක් දෙනවා කියලා. දුක්ඛදන් දදාති එන අපේ අම්මලා තාත්තලා ගුරුවරු දෙමව්පිය අපිට নানা ආකාර ආමිෂ සම්පatti දෙනවා. අපිට පේනවා මහාර්ග සම්පත්තිය. මොකද කල්යාණ මිත්‍යා දෙන්නේ එහෙම වස්තු වලට අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. කවදාකවත් Tamanවත් අකමැති වුණාට අනිවාර්යයෙන්ම Taman දැනගෙන සංසාරයෙන් එකට වීමට අවශ්‍ය කරන මේ පණිවිඩය ධර්ම මාර්ගයෙන් කියලා දෙනවා. උපදේශ මාර්ගයෙන් කියලා දෙනවා. අමාරුම දීමක් තමයි දෙන්නේ. කොහොමද ඒක අපි ශාසනය සඳහන් කරන්නේ? ගංගා දිගේ ඉහළට පීනන්ට උගන්වනවා. සමිතියේ ඉහළට පීනන්න උගන්වනවා. ඒක නිසා කල්යාණ මිත්‍යාගේ කටයුත්ත අන්තිමම දුෂ්කරයි. මොකද අපි සංසාරේ පුරාම කෙරුවේ තණ්හාවට එකතු වෙලා දේවල් රැස් කරන එක. ඒ ධර්ම න්‍යායෙන් කරන්නේ මොකද්ද? ඒක අනිත්‍යත් හරවලා කියන දේවල් දීලා දාන. කියන මේ වෙන පැත්තකින් එහෙම කියන්නේ. අපි මේ ශ්‍රද්ධාවක් ඇති කරන්න තමයි බලන්නේ. ගෝකමාරුවෙන් ශ්‍රද්ධාව ඇති කරලා ශ්‍රද්ධාව ඇති කරන්න තියෙන්නේ මේ নানা ප්‍රකාර කරලා අන්තිමට කල්යාණ මිත්‍යා ගේනවා. ඒ හැම යෝගාවචරයකම ශ්‍රද්ධාව නැති වුණාට නොසලෙන තැනකට ගෙනියන්නේ. අශ්‍රද්ධේන කම්පතිති ශ්‍රද්ධාව බලන් කියන එකට ගෙනියන්න. මේ ශ්‍රද්ධාව මුල් කරගෙන ගිහිල්ලා ওই ශ්‍රද්ධාව නැති වුණයි කියලා නොසලෙන තැනකට භාවනා මාර්ගයෙන් බණ මාර්ගයෙන් උපදේශ මාර්ගයෙන් කියන්නේ. කුසීතේන කම්පතිති විරිය බලංශන විදිහට තමන්ගේ හිතට ආශාවෙන් ආයාසයෙන් රැස් කරගත්ත මේ වීරිය ශක්තිය කියලා ගන්නවා. ඒ වීරිය නැති වෙන වෙලාවක් එනවා ඒ නොසැලෙන්නේ. ඒක ගණන් ගන්න එපා භවනා ජීවිතේම වෙනවා. කුසීතකමත් එයි සැලෙන්න එපා කියන විදිහට කුසීත භාවයට නොසැලෙන තැනට භවනා මාර්ගයෙන් ගෙනියනවා. වන මාර්ගයෙන් ගෙනියනවා. අපි සතියට කියනවා සමාධි අප්‍රමාදී නමුත් භාවනා කරගෙන කරන යනකොට ගුරුවරයා කියලා දෙනවා දැනෙන්න අරිනවා පමාදේන කම්පතිති තමයි පමාවට වැටිලා අප්‍රමාදේ නෑ ඒ නොසැලෙන තැනට යන ගන්න. ඉච්ඡා ආයතෙන් ඇති කරපු සත්‍ය නැති බව දන්නවා. උන් සැලෙන්න පාගෙන් කරනවා ගන්න. ඊට පස්සේ අවික්ෂේපේන කම්පතිති සමාධි බලන. තමන් බලාපොරොත්තු වෙන සමාධි ඡලම ලැබිලා නැහැ. සම්පූර්ණ වික්ෂිප්ත භාවයක් එනවා. මොකද එතන නොසලී ඉන්න හැටි උගන්වනවා. ඊට පස්සේ අවිජ්ජායන කම්පතිටි පඤ්ඤා බලන කියලා තමයි තනිකර මෝඩයෙක් බව. මේ ප්‍රඥාව නැති බව. අස්පනාපිට දකිද්දි නොසලින තැනට අනගානය කියනවා. මේක කවදාකවත් නෛර්යානික සද්ධර්මිකින් මිස දන්නා කල්යාණ මිත්‍රෙකුට හැර කාටවත් කරන්න බෑ. ඒ නිසා කල්යාණ මිත්‍යා දෙන දේ දුක්ඛ දන් දදාති දෙන්න බැරි දෙයක් දෙන්න. දුක්කරං කරෝති කරන්න බැරි දෙයක් තමයි කල්යාණ මිත්‍ර අපිට මේ කරලා දෙන්නේ. මොකද අපි අපේ අපේ අභිරුචියට ගියා නම් අපි බදාගන්නේ සංසාරේම. අපේ අභිරුචියට ගියා නම් අපි අල්ලන්නේ තෘෂ්ණාවයි. ඔය කල්යාණ මිත්‍යා හොඳයි ඒ තෘෂ්ණාව කැමතියක් ගන්න තෘෂ්ණාව වෙනද පොරොන්දුවක් කියලා අදිටා නන්ද කුමාරයාට දිවිලෝ ඥාන ගන්න ගිහිල්ලා සුරංගනාවක් වෙන්නලා මතු කරලා දුන්න මේ ජනපද කල්යාණි පුරුදු වැඳියක් වායි කිය. ඊට පස්සේ අහන බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය කියලා බලන්න. විශ්වංගනාවෙන් බලන්න කකුල් දෙක කොච්චර ලස්සනද කියලා බලන්න. පරිදි කකුල. කැමති නැද්ද නන්ද මේ වගේ සුරංගනාවියක් ලබන්නේ කියලා. නන්දහමගේ කටේ කියලා රැක්කේ. අප්පා ධනපත කල්යාණේ බලනකොට ආදි දානවා ගඳ ගහනවා ඒක මහා නවදොරෙන් කවවක ඇගිලෙන දෙයක්. සුවඳනාගයක් ගන්න තියෙනවනේ. ඒ ධානයේ ප්‍රශ්න කටේ රැස්න්නේ මොකටද? ධනපත කල්යාණේ ගන්න සුවඳනාගයක් ගන්න. ඉතින් කට්ටිය සාතමනකොට අහනවලු නන්ද මොකද බුදුහාමුදුරු දෙන්නන් කියපු සුරංගනාවේ හැබෙයිද කොහොමද මේ නිවන් දක්වා කොහොමද නිවන් දක්වා දාන මාර්ගාවට යන දවසේ හෙට රජ වෙන්න හෙට මන්ද ජනපත කල්යාණේ බඳින්න හෙට යුවරජකම ලබන්න හම්බෙලා ඉතුනේ නන්දහාමුදුරුවා ඔය සමුදරනන්ද පොතේ මෙතන කියවන්න ලක්ෂණ කියලා දීලා කියනවා කොහොමද සර්වඥයන් එනකොට මේ ජනපද කල්යාණී නන්ද කුමාරයා ප්‍රේමහාල ඉඳගෙන හිටපු ඇයි. කිසිම රාජපුරුෂයෙකුට එන්න බැරි කාමරයක් ඇතුළේ දෙන්න ආලින්දනේ කියලා ඉන්නකොට තමයි බුදුහාමුදුරුවෝ වැටලා තියෙන්නේ. ඉතින් අර රාජසේවකෙක් බොහොම බයෙන් කියලා දොරට තට්ටු කරලා ප්‍රයිවට් එකේ ඉන්න වෙලාවදී කියලා දෙනවා ප්‍රකන්න දෙන්නේ සර්වඥයන් කියලා. ඒකකට නන්ද කුමාරයාට මොනවක් කරගන්න විදියක් නැහැ මොකද මේ සීතා කුමාරගේ නැති කියලා. ඒකමනේ මේ හම්බෙන්න හදන්නේ. විජහාර ජනපද කල්යාණී කිව්වලු මොනිස්මන්ට් එනවායි කියලා. දැනටම කල්යاني කිව්වලු. එතකොට පොට්ටුව සීතියල්ටි මගේ මේ පොට්ටුව වේලෙන් ඉස්සලා ඉක්මනට આવොත් මම ඉරුවත් උඩුකයින් ඔයා පිටවලට ගන්නවා. ඉතින් ඉක්මනට එන්නේ කියලා. සඳහන් විදිහේ පස්ස බලලා. අරුවචනසේ ගේතාවිල්ල කියලා දාන ටිකක් ලැබෙන විදිහට පාත්‍රය අතර දීලා පාත්‍රය අරගෙන දැන් නන්දහමතුතු දීලා බණගෙන යන්න ලැහැත්නේ අපව ජනපද කල්ලාගෙන. ඔය පාත්‍රය ගත්තා. ජනන්දාහමරෝ වෙල්ල පිටපත්ත කරවන්න මාළිගාවියා බල බල බුදුහාමර පිටපස්සට යනකොට නම් ජනපද කල්යන්ගේ ගියත් හිමිනි වහා එන්නේ මාළිගාට යන කම්ම ගියේ මේ දැන් පාත්‍රය ගනි දැන් පාත්‍රය ගනි ආපහු එන්න ඊයරවගේ බුදුහාමර වාසන ඉඳගෙන අහනවා නන්ද මේ පැවිදිුනොත් නරකද කියලා ඉතින් කතා කරලා බෑ කියේ ආගේ වහාම පැවිදි කරනවා ඉතින් පාවක් භාවනා කරන්න කියන්නේ පාවක් මධ්‍යස්ථානේ. ඉතින් හරියට දැනගෙනවා. ඇවිල්ලා දවස් 7ක් භාවනා කරන්න කියලා ඇවිල්ලා දවස් 3 යනවා කට්ටිය. ඒකට පාවුස්සාට වහනවලු ජනපද කල්යාණිය වගේ පොට්ටුව කියලා දෙද්දි වේලෙන් ඉස්සලා එන්නේ කියලා. ඒකද ගෙදර යන්න කියලා. මේ වගේ ප්‍රයත්න කළා තමයි බුදුහාමුදුරුවෝ ජනපද මේ නන්ද කුමාරයා සිදු කරන්නේ. රහත් කෙනෙක්. කවදාකවත් නන්ද කුමාරයාට ඕන කමක් තිබුණේ නැහැ. අර ජනපද කල්යාණිය අතාරින්නේ මේ අලුත් හදාගත්ත ගෙතනවල ගෙතන වැඩි ඉන්න මේ යුවර දෙකම අතාරින්න. නමුත් සාදු වුණාට බුදු වුණාට පස්සේ රහත් වුණාට පස්සේ කට්ටිය කියලා අහලා තියෙනවා. දැන් මොකද කියන්නේ ජනපද කල්යන්නේ? දැන් මොකද කියන්නේ මේ යුවර දෙකම කියන්නේ? දැන් මොකද කියන්නේ මේ හදාගත්ත ගෙතන ගියේ කියන්නේ? හරියම ලැජ්ජයි මන්ද කියන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයාට දීපු දේ බුද්ධ දන්ත දාති. අම්මගේ තාත්තෙකුට හිතා ගන්න බෑ මෙහෙන් බැලුවා නම් කියලා කියන්නේ ඇත්තටම අනතරයක් කියලා. මේ හිත බඳින්න ඉන්න, හිත ගෙටක වදින්න ඉන්න, හිත ඉහිවර දෙකම ගන්න ඉන්න කෙනා තමයි බුදුරජාණන් වහන්සේ දේව බුද්ධ රාජ්‍ය දීලා. ඒසා බුදුරජාණන් වහන්සේ වගේ කල්යාණ මිත්‍රෙක්ගේ වැඩ කටයුත්ත කියන්නේ දුක්දන් දදාසි. දෙන්න බැරි දෙයක් දෙන්න. දුක් කරන් කරෝසි කවදාකවත්. සුකෘතයක් නැහැ. දුක්ඛයක් නෑ අමාර්ගයක් තමයි දුක්ඛමං කමති ඔය දේ කරන්න ගියාම මේ යෝගාවචරින්ගෙන් ඒ ගෝල බාලයෙන්ගෙන් පුදුමාකාර දෙය සැපෙන වචන කතා වෙනවා ඒ වගේම කාම භෝගියත් අරියට විවේචනය කරනවා මොකද්ද මේ කරන වැඩේ කියලා මානව හිතවත් නම් උල්ලංඝනය කිරීමක් නෙවෙයි අකමැති දෙයක් නෙවෙයි දෙන්න හදන්නේ මේ කොහෙද ගෙනියන්න හදන්නේ. නමුත් ඒ සියල්ල විඳ දරාගෙන අනේ මේ ලක්ෂයක් උත්සාහ කරනකොට එකෙක් නිවන් දකින්න කියලා හිතාගෙන බුදුම ඉවසිල්ලක් ඉවසන්ද වෙනවා. ඒ කල්යාණ මිත්‍රයෙක්. ඊට පස්සේ කියනවා බුයමත්ත ආවි කරෝති. තමන් ළඟ තියෙන ඕනෙම හැකියාවක් අරගේ අවබෝධය පිණිස හෙලි කර දක්වනවා. මටත් ඒ දේ වුණා මහත්කම වුණා මෙන්න මෙහෙමයි මෙතෙන්දි කරන්න කියලා තමන්ගේ සියලු රහස් ඒ ශිෂ්‍යයාගේ අවබෝධය වෙනස හෙළි කරන්න කල්යම් මිත්‍යා කියලා දෙනවා. ඒ වුණාට ශිෂ්‍යයාගේ සීල රහස රකින. ගුයමස්ස පරිගුයදී ශිෂ්‍යයාගේ රහස් සියල්ල රකිනවා. තමන්ගේ රහස් සියල්ල ගෝලයට හෙළි කරනවා. ඒ මොකද මෙයාගේ විශ්වාසය ඇති කරන්නේ. ඒ වගේම ආපදාසුන ජාති. කවදාකවත් ඒ ශිෂ්‍යයා අමාරු වෙන්නට පස්සේ අතාරිනවා. හැම වෙලාවෙම මතක් කරලා දෙනවා බුදු සරණයි ධර්මයේ සරණයි සංඝ සරණයි, තමන්ගේ සීල සරණයි, කවදාහක හිතවත් ගන්න දෙපයි කියලා ඒ ශිෂ්‍යයාට අවශ්‍ය කරන විදිහේ ශක්තිය ලබා ගන්න. මෙන්න මෙවැනි කල්යාණ මිත්‍රෙක් නැතුව මේක අපේ අන්දම. මේ වගේ මිත්‍රෙක් නැති වුණොත් අසරණයි. අසරණවී අපි අසරණ වෙලා වගේ මට හිතෙන්නේ බුදුහාමුදුරනේ කියලා ඒ සිංදු කියන්නේ ඔතන තමයි. ඒක හුඟව දෙනෙක් කියන කල්යාණ මිත්‍රෙක් දැක්කට පස්සේ එක්ක හෙට්ටු කරන්න පටන් ගන්නවා. අනිත් ගොල්ලත් එක්ක දාලා හලකන්න පටන් අරගත්තා. ඒ ලැබිච්ච අවස්ථාවේ ප්‍රයෝජන ගන්න බැරි වුණොත් අනාත වෙනවා. භෞතික භාවයෙන් නැත්. අල්ලන්නේ හඳුනන්නේ නැත්නම් ඒක නිසා පොට්ටේකට හම්බෙච්ච මැණිකක් වාගේ. පය හැපුණාට කවදාකවත් අහුදිය ගන්න දන්නේ. ඒක නිසා සර්වඥාන්සේ මතක් කරනවා ඒ නාට කරන ධර්ම කියන දේවල් අහම්බයක් නෙවෙයි. නමුත් අහුලලා Taman ටික ගත්තොත් ඉන්නේ. නොගත්තොත් ඒකට නොක කරන්නේ. කන්දරක සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා මධ්‍යම නිකායේ. ඒකදී අරවචනාංශයේ ඈත ධනවක විජීව සේනාසනයක රැක ගන්න වෙලාවක ඒ ළඟ අශ්වය විකුණන අශ්වයෙන්දී ඇවිල්ලා මේ අශ්වගාලක් හදාගෙන හදගන්න. ඒ මනුස්සයා අටකින් ලකින් මිනිස්සේ සර්වචනාංශ ළඟ ඉන්නවා කියලා සර්වචනාංශ ළඟට එනවා. ඒක කියන සාංශ මමත් පොයාට කියලා තමයි බොහොම බෞද්ධ කටයුතු කරන්නේ මම කරන්නේ අස්සවෙල දාන ඔබ වහන්සේට මේ පෙනුමක් කරනවා කියලා වන්දනා කරලා කතා කරනවා ඒක සමගම බොහොම හොඳයි කියලා මනස දිහිත බලලා මේ මනසට කියනවා මේ බණ ටිකකට කලබවන්න හදා කියනවා කන්දරක තේස තේස කියන මනසයි නම මේ ලෝකේ මිනිස්සු හතර දෙනෙක් ඉන්නවා ඒ හතර දෙනා පිළිබඳව අවබෝධ කරුවොත් දැනගත්තොත් ඒ ලෞකික ලෝකෝත්තර දැනුමට බොහොම උදව් වෙන කොමසුත්මේ වශයෙන් වැඩෙනවා. ඒ නිසා මේ හතර දෙනයි ලෝකේ මිනිස්සු ඉන්නේ කියනකොට අර පේශ කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ අපි කිහිපවල කටයුතු කරන නිසා බොහෝ වැඩ සහිතයි අපිට. එකට විස්තර සහිත බණක් අහගන්න අපිට වෙලා නැහැ ස්වාමීන් වහන්සේ මට යන්න අවසර දෙන්නේ කියලා. මම දැන් කියන්නේ එහෙනම් කේශ වෙලාව දැනගන්න. ඒකේ මනස වැඳලා යනවා. යනකොටම ආනන්ද ස්වාමීන් වහන්සේ දෙන්න වදිනවා. වෙන උපස්ථායක වෙනවා අපේෂ. මේ මනුස්සයා මේ බණ ටික අහනකන් නතර වුණා නම් සෝවාන් වෙන්න පිංචු වුණා. නමුත් කියලා දොරවල වැඩි කියලා දාලා ගියා කියන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ කියන අවසරයි ස්වාමීන් වහන්සේ මේ මනුස්සයා ඔබ වහන්සේගේ ධර්මය අහලා ඒ ලබන්න තියෙන අවස්ථාව පිළිගත්තා කියලා. මත්තර පහළ වෙන 5000ක් කල් පහත වෙන පහළ වෙන විනීජන ප්‍රාගෙන අනුකම්පා කරලා ඒ බණදී මට කියන්නේ කියලා. අශෝනාසුනේ අත්තන්තව බයින් පහත් බයින් බයින් තාතක කියන ඒ පුද්ගල හතර වර්ග ගැන දේශනා කරලා තියෙන එක පොතේ බණ කියනවා. නමුත් ඒකට මොකද වෙන්නේ? අනේ ශාන්තිනේ දේවල් වල වැඩ කියනවා අකාරලා ගාලා කියනවා. මේ බුදුන් දැකලා ඉන්න සෝවාන්ගේ පින් ඇති අත්ෝ. ඒක නිසා අපි තේරුම් අරගන්න මේ ක්ෂණ සම්පත්තිය කියන එක ඉතාමත්ම අහඹයක්. ඒක පන්නගත්තට පස්සේ ඉතින් පශ්චාත්තාප වෙලා වැඩක් නැහැ. අන්න ඒක නොවීම පිණිසයි අරුවචන් සිද්ධාන්නේ බොහෝ විට ලැබිච්ච දේවල් තව තවත් ක්‍රමයෙන් තනවා වඩාගෙන යන්න නාටකම ධර්ම තමයි ඉස්ලාම සඳහන් කරන ශීලවන්ත වෙන්නේ. ඒකෝට තමයි වඩා වඩා ශීලතුන්ට ඒ ශීලයේ ගත කරන නැත්තඳ සම්බන්ධ වෙනකොට සම්බන්ධ වෙනකොට ඒ දුසිල්වත් පිරිසක් එක්ක ඉන්නකොට තියෙන වෙහෙස ඒකේ තියෙන ආදීනම තේරෙනකොට ක්‍රමශාලිදී තේරුම් අරගන්නවා සුසීල් වතුන ප්‍රශ්නේ වාසිය. ඒ වගේම භෞෂික භාවයේ තියෙනවනම් ඒ හැම දිනාම දෙන ලනු කන්නේ. ඒ අපි බලනකොට අපි භාවනා ලෝකේ හරිම අසරණයි. අද භාවනා ලෝකේ ඉන්න භාවනා ගුරුවරු උගා දැනුම අඩු කට්ටිය. ඒ වුණා සහයම්බුරු જાතියක් කියාගෙන විශාල පිරිසම ගන්නේ. ඒ බුද්ධ ධර්මයේ විතරක් නෙවෙයි. සදා ආගම් අද හැම ආගමකම අද භාවනා නැගිටලා තියෙන්නේ. පුදුමාකාර දේවල් කියනවා. භාග්‍ය සම්පන්නයි මේ වගේ නෛර්යානික සීසත්තරණ කියන බෞද්ධයෝ පවා අන්ධව භූතව අරව පිටපස්සේ යන්නේ රහු බැඳගෙන. කොච්චර දැනුම තිබුණත් මෙලෝ හතරක් නැතුව වගේ දුවන්නේ. අන්ධයෝ වගේ දුවන්නේ. කිසියම් මේ ඉගෙන ගන්න දෙයක තියෙන ප්‍රායෝගිකත්වයක් දන්නේ නැහැ, නෛර්යානිකකමක් දන්නේ නැහැ. ඒක නිසා දැනුම වැඩි වුණාට කිසිම ලාභයක් එයත්න්න බෑ. මොකද මේ ධර්මයේ තියෙන මේ උපනයන ගතිය. එකින් එකට එකින් එකට yaadන ගතිය මේක කරනකොට කරනකොට සමාන්තර වැටෙන ගතිය දන්නේ නැතුව වෙනවා. ඒ කුච්චර දෝ භල්‍යාන මිත්‍රෝ ඉඳද්දී ලාභයට සත්කාරයට ඒ දීපි දීපි තැන් වලට දුවන. සෞගතයන් සඳහන් කළ තියෙන මේ මනුෂ්‍ය ලෝකයේ ප්‍රමාණ කරන කෙනෙක් අපේ. ප්‍රමාණ කරනු ගැන තව කෙනෙක් මනින ක්‍රම ප්‍රමාණ සූත්‍ර කියලා එකක් තියෙනවා උන්වහන්සේ සඳහන් කරනවා මේ ලෝකේ ඉන්න අපි ඔක්කොම රූප ප්‍රමාණකාරයෝ පෙනුමට තමයි දුවන්නේ මොන දේ හරි පෙනුම ලක්ෂණ නම් සිත පිටිපස්සේ දුවන අතුවාචාරින් වහන්සේලා සඳහන් කරන ලෝකයේ ජනතාවගෙන් තුනෙන් දෙකක්ම පෙනුමට. ඒක දන්න චිත්‍රපටි ලෝකේ නළු නිදියෝ කියලා කියන්නේ වෙන දක්ෂකමක් නෙවෙයි පෙනුම විතරයි. ඉතින් ඒකට ඕනේ තරමක් ගෙවන්න ලෑස්ති මිනිස්සු ඕන ගානක් දෙනවා. ඒ ටෙලිවිෂන් එකේ පත්තරේ කියන්නේ ලක්ෂණ දේ විතරයි සත්‍ය ඕනේ නැහැ. නිසා රූප ප්‍රමාණය තමයි මිනිස්සයා මන්ද කරන එක දෙයක්. දෙවෙනි එක තමයි ගෝසා ප්‍රමාණය. ගෝසා ප්‍රමාණය කියන්නේ රාත්තු පෑ ගන්නවා නම් මේක හොඳයි කියලා ආයෙක මේ වහපියක් නෑ ඒක පිටිපස්සෙන්. පහෙන් හතරක් අහු වෙනවා කියලා කියනවා ගෝසා ප්‍රමාණය. ගෝසා කියන්නේ අපේ හදේට දැන් කාලේ වචනේ කියනවා රැල්ල. ඉස්සලා රැල්ලට වැටෙනවා ඊගාට රැල්ලට අවුල. ඊට පස්සේ කන කෑනේ සීමාවක් නෑ. මම දන්නේ මේ පහුගිය අවුරුදු 30 විතර. ඇස් දෙක අරගෙන ඉන්නකොට මේ භාවනා ශේෂ්ත්‍රයේ විතරක් විවලෝපන කරන කට්ටිය වැඩ දිහා බලනකොට කොච්චර කඳු පිටින් කඩන්නවත් එක එකක් පාඩමක් ඉගෙන ගන්නවත් නැත්නම් භාෂාවක් පේන්නේ නෑ. කොච්චර දෝ රහු බඳගෙන යනවා වැඩි මාර්ග දිගේ සීමාවක්. ඒක මොකද මේ කට්ටිය කියනවා අතන හොඳයි කියලා. ආයේ අර බෙලිගිරියක් වැදිලා කල්ලත්තක් උඩට ඡය ගන්න ගත්ත හාවා. දැනගෙන දැනගෙන යන්නේ ගියාම මුළු කැලේම දෙක කරගෙන දුවන්න පටන් අරගත්තා. මේ අහස කඩන වැටුණා කියන්නේ. සිංහය නතර කරලා ඇහුවේ නැත්නම් ආපහු අර ගන්න ගියේ නැත්නම් සාමත් දුවනවා. මේ වගේ දුවමනක් තමයි කියන්නේ ගෝසාවක. ඊගාට තියෙනවා ලෝක ප්‍රමාණ කියලා. ලෝක ප්‍රමාණ කියන රූක්ෂ ප්‍රතිපත්තිය රකින්න කට්ටියගේ හොඳයි කියලා බාර ගන්න කට්ටියක්. දුෂ්කර ප්‍රතිවය ප්‍රතිපත්තිය රකින්න කට්ටිය 10ට 9ක් අහු වෙනවා කියලා කියනවා. අන්තිමට තමයි ධම්ම ප්‍රමාණයෙන් ලක්ෂයකට එක එකට තේරුම් ගන්න බෑ කියලා කියනවා ධම්ම ප්‍රමාණය. ඒ මොකද ඔය සුත්තේ සුතේ වශයෙන් අතර කවදාක ධම්ම ප්‍රමාණය ගන්න බෑ තමයි යෙදෙන්න ඕනේ. තමයි භාවනා කරන්න ඕනේ. කිසියයි ප්‍රත්‍යක්ෂ ඉස්සර කරගෙන යනවනම් සර්වඥාන්සේ දේශනා කරන සූත්‍ර වල භාවනා කරන්න කරන්න කරන වස්තාවම වැඩි වෙනවා. ඒ වගේ මේක හරියට දැනගෙන රත්තු සුමකට යොමු කරන නොමකට යොමු කරන මිනිස්සු කල්යන විචා දැනගැනීමේ ශක්තිය Taman තුළ ඉන්නවා. අපිට කවදාවත් සරණක් இல்லන්නේ නැහැ. කවුරු ඉල්ලුවත් ලනුවක් තමයි දෙන්නේ. අනාහස තමයි කරන්නේ. ඒ නිසා මේ සනාත ධර්මයේ ඉඳන ශීලවන්ත වෙන්න, සබහුසුත භාවයක් ඇති කරගන්න, ඊගාට කල්යාණ මිත්‍ර කවුද කියලා තේරුම් ගන්න. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ සර්වඥාන්සේ කියන දන ඒ දේකනාරාමයේ අවබෝධා කරේ ඒවනේ භාවනා කරනකොට උන්වහන්සේට හොඳට වැටෙන්න පටන් ගන්නවා මේ පටිච්චසමුප්පාදාදී. මේ හේතු ප්‍රත්‍යක් නිසා මේක බුද්ධලයක් වේදක් නෑ. මේ හේතු නිසා මේ ඵල වෙනවා. ඊට සර්වඥ සඳහන් කරන ස්වාමීන් වහන්සේ මුච්චර මේ අමාරුයි කිව්වට මේ Brahmacharya ජීවිතය ඔබ වහන්සේ වගේ කල්යාණ මිත්‍රය ඇසුර කරලා බලනකොට මට පේනවා මේකෙන් බර හැල්ලුව 150ක් බර හැල්ලුවනවා මේ මුළු අමාරු භ්‍රමචර්ය ජීවිතයේ උපද්දන සම්බිත්තේ භ්‍රමචර්යයන් සිය සීදන් කල්යාණ මිත්‍රතා කියනවා. මේ අමාරුකමේ 150ක් බල ඇරෙනවා කල්යාණ මිත්‍යා දැක්ක දවසේ. බුදුහාම කියනවා අලං ආනන්ද අලං. ඒක තිබිච්චාවයි. ආනන්ද මෙහෙම ලියාගන්නයි කියන පොතේ මොකක්ද? 100%ක්ම භ්‍රමචර්යයේ බර ඇරෙනවා කල්යාණ මිත්‍යා දැක්කලා. 150ක්. ඒකට ඉතින් ඉස්ලාම ඒ ජීවිත පරිත්‍යාගයෙන් විතර කල්යාණ වෙච්ච අඳුරන්න. හැබැයි ඒකට ගුරුම ස්වාමීන් වහන්සේ මෙහිමයි කරකොල දාන්නේ. තමන් තමන්ට මිත්‍රයෙක් නෙවෙයි නම් කවදාකවත් කල්යාණ මිත්‍රයෙක් තමන්ට හම්බෙන්නේ නැහැ. ඉස්ලාම වෙන්න ඕනේ තමන් තමන් මිත්‍ර වෙන්න. තමන් තමන් මෛත්‍රී කර ගන්න ඕනේ. මේ හම්බෙච්ච ශන සම්පත්තිය, මේ හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය, මේ හම්බෙච්ච බුද්ධෝත්පාද කාලය, මේ හම්බෙච්ච ධර්ම ශ්‍රවණය, මේ හම්බෙච්ච පරිද්ද දක්ින්න පුළුවන්කම කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන මම මොන තරම් වාසනාවන්තද කියලා තමන් පිළිබඳ හොඳ ප්‍රමාණකරණයක් ඇති කරගන්න. මෙන්න මේ පිළිබඳ අඩුපාඩු කියන ගමන කවදාකවත් කල්යාණ මිත්‍ර දැක්කට පේන්නේ නැහැ. ඒක ඉස්සල්ලාම තමන්ට අනේ මම දැන් භාවනා කරන කෙනෙක් මම දැන් වරුවක් ඉඳගෙන ඉන්න පුළුවන් කෙනෙක්, පැයක් ඉඳගෙන ඉන්න පුළුවන් කෙනෙක්, කමතහනක් කියන කෙනෙක්, සීලයක් කියන කෙනෙක්, සත්‍යයක් කියන කෙනෙක් කියලා මේ අපි මේ කරගෙන යන වැඩ පිළිබඳව අගයක් ආඩම්බරයක් තමන් තුළ පහළ වෙන්නේ නැත්නම් එවැනි කෙනාට කවදාකවත් Tamanne Taman මිත්‍ර වෙන්න බෑ කවදාකවත් කල්ලාගෙන ඉස්සර දකින්න බෑ වත්ත ස්වාමීන් වහන්සේ සර්වඥා ඉස්ලාම් බුදු වෙලා එනකොට ඒක පස්වක මහණුන්ගෙන් කෙනෙක් ඒ පස්සේ නම් මොකද කියන්නේ බුදුජානනාංශයේ කරුණාවෙන් මෛත්‍රියෙන් සුමාන ගාන පයින් ඇවිදලා ඒ බුද්ධගයාවේ ඉඳලා සාරණාථනකම් පයින් ගියා. ඊළඟ මේ පස් දෙනාට ගියා බණ ටිකක් අහන්න වාඩි වෙන්න කිව්වා. ගණන් ගත්තේ නැහැ. ඔබ වහන්සේ අපිත් එක්ක භාවනා කරපු එක නම් මේ මොනවද අලුතෙන් බණ කියන්නේ. ඕවා අපි දන්න බණ. ඒව අපි අහන්න තමයි කියන්නේ. මම කිව්වා නෑ නෑ මේ මාත මේ කියන්නේමක් කියනවා නෑ නෑ නෑ යාළුවා කියලා කතා කරේ. තුන් සැරයක්ම බුදුහාමුදුරුවෝ බණ දේශනා කරන්න ගියා. තුන් සැරයෙන් ප්‍රතික්ෂේප කරා. ඒක දැනගත්ත විද්‍යාවේ මේකත් කියලා බණ කියන්න බෑ. මේකත් විශ්වාසයක් පහළ වෙනවා. ඊට පස්සේ ඇහුවා මම ඕගොල්ලෝත් කවුරු භයක් දුෂ්කරක්‍රියා කරන වෙලාවේ කවදාකවත් මම ඔයත්න්ට මම අලුතින් කියන යමක් කියනවා කියලා කියලා තියෙනවා. මම කවදාකවත් ඔයගොල්ලන්ට දහපා දීලා කියනවාද? නෑ. ඇයි? මට දෙයක් තිබුණේ නෑ ඒක. එතකොට ඒක අපිට මතක් වුණා මෙයා ශාක්‍ය වංශිකේ කවදාකවත් එහෙම ලාමක වැඩ කරපු කෙනෙක් ඒ කාලේ කවදාකවත් මේ කාටවත් බනසන්නේ ගියේ නෑ. ඊට බුදුහාමුදුරේ සාකරම් මට ඒ කාලේ මේ ආලෝක සංඥාවක්වත් තිබුණේ නැහැ. මොකද සදයමක් තියෙන නිසායි මම ඔයාලට කියන්න තියෙන කේමත අරගොල්ල මොනේ මොන බලන ආහෙන බණ ටිකක් අහමු කියලා බණ කිව්වා ධම්මචක්ක සූත්‍රපත සූත්‍ර දේශනා කරා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන්. දෙවෙනි දවසේ අප්ප ස්වාමීන් සෝවාන් වුණා. බද්දී මහානාම අෂ්ටදී වශයෙන් අෂ්ටම සෝවාන් වුණාට පස්සේ අනතරක් කරන සූත්‍රයෙන් ප්‍රශ්නම රහත් වුණා එදා ලෝකේ 6 නමක් රහතන් වහන්සේලා හිටියා බුදුහාමුදුර පස්සරම. පස්සේ අපේ ස්වාමීන් වහන්සේ අපවත් වෙන්නේ ගිහිල්ලා උන්වහන්සේ තේර ගාතාවක් සඳහන් කරන එක අපදාන පාළිය තියෙන්නේ. පස්සන්තෝ පස්සති පස්සන්තං අපස්සන්තෝව පස්සති. නපස්සන්තං නපස්සන්ති පස්සන්තෝව නපස්සති කිය. උන්වහන්සේ සඳහන් කරනවා ඇස්සත්තෝ රූප දකිත් ඇස්සත්තන්ට අනික් ඇස්සත්ත පේන. මනස් පේනවා මට අනික් ඇස්ස. ඒ වගේ ඒ ඇත්තට අන්ධයාව පේන. මෙයා අසත්‍යෙක් බව දන්නවා මෙයා අන්ධෙක් බව දන්නවා. පස්සන්තෝ පස්සන්ති පස්සන්තා. පස් ඇස්සති කෙනාට ඇස්සති කෙනාව පේනවා. අපස්සන්තෝ පස්සති අන්ධයාවක් පේනවා. නපස්සන්තෝ නපස්සන්ති. ඇස් නැති දෙවියට පේන්නේ එයාට ඇස් තියෙන කෙනා පේන්නේ නැහැ කියලා. අන්ධයාට තේරෙන්නේ මේ අශෝලාට ඇස් තියෙනවා කියලාවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා අවබෝධ නොකරපු එකනට කවදාකවත් අවබෝධ කරපු එකන තේරෙන්නේ නැහැ. ඒක ඇස් නැහැ. අන්ධයා. ඇස් ඇදිච්ච දවසෙන් තේරෙන පටන් ගන්නවා අපි අපි අපි හිතුවට කොච්චර දෝ මේ ධර්මයේ සජීවී තිබිලා තියෙනවා. ශක්තිවිශේ ඉඳලා තියෙනවා. අපි ලෑස්ති නෑ. අපි ලෑස්ති කියලා බලනකොට තේරෙන්නේ. ඒක ඒක ඉතිහාසගත වෙලා තියෙන මේ වප්ප ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශය ඇස්සත්තට තමයි ඇස් ඇත්තේ නැත්නම් දෙකම තියෙන්නේ. ඇස් නැති මනුස්සයාට Taman ළඟම ඇස්සති කෙනෙක් හිටියක් දෙන්නේ. ඉතින් මෙවැනි අන්ධබූත ලෝකයක තමයි දරුවචාන්සේ ධර්මයක් දේශනා කරන්නේ. ඉතින් දේශනා කරලා උන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. දකින දකින කරන ප්‍රතික්ෂේප කරනවා. අපෝයි ගැඹුරු ධර්ම අපිට කරන්න බෑ. අපිට ඕන කරලා තියෙන්නේ මේ සාමාන්‍ය ලාමක දෙයක් විසිය. මොකද උන්වහන්සේ අහින්නේ පුළුවන් තරම් කර්ම කාරණා ගන්නවලා ඒ සෑම කෙනෙක්මගේ අනාථ භාවය නැති කරලා සනාථ භාවයක් ඇති කරන්න ගිහිල්ලා මේ අපි ඉන්න අවුරුදු 2551ක් ගිහිල්ලා. අපි ළඟට එනකොට මෙච්චර සජීවී ධර්මයක් තියෙන්න මොන්න තරම් සත්පුරුෂ පිරිසක් මේකට අපකප වෙලා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්නද කියලා හිතා. තාම සජීවී ධර්මය. මේ කියන්නේ ඇහුවලු අනිත් සාගම. මේ බුද්ධාගමේ මේ වටිනා දේ දවසින් දවස දවසින් දවස විද්‍යාව දිනුවෙන්ට දිනුවෙන්ට ඔප්පු කරන්න බුදුහාමුදුරන්ගේ පිහිට කරනවා. දැන් මෙතන කියන කෙනා විද්‍යාව බුදුන් සරණයි කිය. ඒක අප වැටෙන්න වැටෙන්න බුද්ධාගම ඔපරයි. අනිත් ආගම් වල එයි මේ වගේ සරවලදhari නැත්නම් සරුවඥාත් හිතියාන ශාස්ත්‍ර වෙලා ඇයි ඔය කට්ටියගේ පොත්වල මේවා ලියවිලා නැත්තේ කියලා. බුද්ධාගමේ ලියවිලා තියෙන හොඟ දෙන කියවන්නේ නැහැ. ඒ උනත් ලියවිලා තියෙනවා. ඕන කෙනෙක් කළු පිළිඳලා බැලුවොත් ඒවා තියෙනවා. ඒක ඒකච්ච කිව්වලු අපේ ශාස්ත්‍රඥ වංශයෙන් සර්වඥ තාක්ෂණයේ තිබුණා අහපු ගෝලයන්ට ඒක තේරුම් නැති නිසා ඒගොල්ලෝ පොත්වල ලියලා නැහැ. නැත්නම් අපේ කච්චියත් අර වගේම දක්ෂයි කියන්නේ. අපේ එක එහෙම නෑ අපේ එකේ පොත්වල ලිවි රහතන් වහන්සේලා. උන්වහන්සේලා අවබෝධ කරලා ලියපු නිසා අපිට අද තේරෙන්නේ නැතුණත් කලු පිළිගන්න බැලුවොත් තේරෙනවා. හැබැයි මේ කලු පිළිගන්නට හරියන්නේ සතිය පිළිතුරන්නේ. අප්‍රමාදීව භාවනා කරනකොට තමයි මේ ධර්මයේ තියෙන ගැඹුර ධර්මයේ තියෙන මේ මැනි ඒ වටිනා දේවල් පේන්න පටන්. ඒ කියන්නේ මේකක් නොතිබුණා කියන එක නෙවෙයි. අපිට පොත්ත වෙලා කියලා කියන්නේ. අපේ ධර්ම ශක්තිය පහළ වෙන්න නම් ඒ කෙලෙස් කපන්න නම් සීලවන්ත වෙන්න ඕන. සුතමේ ඥානෙ තියෙන්න ඕන. යන පාරේ ඉන්න කල්යාණ මිත්‍රෝ කවුද කියලා හඳුනාගත්තොත් විතරක් අපිට තේරෙයි. ඒක කොච්චර පෙරපින් කරලා ඇද්ද මේ වගේ වටිනා ශක්තියක් ලබන්නේ. අන්න එතකොට පහළ වෙනවා යෝධ බල යෝධ වීරිය එන ඕනම දෙයක් මත ළඟ. යන්න පුළුවන් කියනකොට අපිට මේ ස්ත්‍රී පුරුෂ ගතියක් අමතක වෙනවා. පැවිදි ස්ත්‍රී ගතිය අමතක වෙලා කලිත කිරීමේ ශක්තියක් වෙනවා. ඉතින් මේකටයි නාටක කරන ගන්නේ. එවැනි දෙයක් අපි උපවට ගන්න නැතුව එවැනි දෙයකින් අපි පන්නර තියා ගන්න නැතුව අරක නෑ මේක නෑ චතුච්චු රූපාන්ත පටන් අරගත්තොත් කවදාකවත් හිතන්න එපා සාක්ෂි පුත්‍රයෙක් වෙන්න පුළුවන්. කවදාකවත් ගන්න බෑ ශාක්‍ය දීතාවක් වෙන්න පුළුවන් කියලා. උන්වහන්සේ අපිට කියලා තියෙන්නේ ශාක්‍ය සිංහෙක් වාගේ. ශාක්‍ය දුහිත්වක් වාගේ. මේ ධර්ම අරගෙන ලංකාර වෙලා උපමට්ටම් වෙලා නාත කරන ධර්මයක් විදිහට. අනාත කරන ධර්මයක් විදිහට ගියොත් මගේ වචනේ මං කියන්නේ ධර්මයේ මේ විදිහට ආකල්පයක් අපි ඇති කරගත්තොත් සරත්වර ජේතවනාරාමේ සර්වඥාන්සෙත් ඉන්නා වගේ දෙයක් අදක් තියෙනවා. ඒ නිසා භාවනාවේ යෙදී ගත කරන බණහන මේ පිළිස් හිතා ගන්න ඕනේ. තාමත්ම කලාත්මක හම්බෙන අවස්ථාවක් අපිට හම්බෙලා තියෙන්නේ. ඇත්තටම කියනවා නම් අපේ නිවන් දකින්න මොන්නම දේකවත් අඩුවක් නැහැ. නිවන් දකින්න අත්‍යවශ්‍ය කරන දේ තමයි දුක අපිට ඇති වෙන්න තියෙන්නේ. ඒකේ කවුරක් අද බෑ චෝදනා කරන්න අපිට දුක නෑ කියලා. ඇති වෙන්න දුක තියෙනවා නම් එච්චරමයි එකම අමුතවිය තියෙන්නේ. ඒ නෑ බෑ කියන දේවල් කෙලෙස් කියලා. අන්නේ කෙලෙස් ටික අතහැරලා පැත්ත කරගන්නට පස්සේ ඉතිරියයන්ද ශක්තියක් වෙනවා ඒකට තමයි නාටකම ධර්ම කියන්නේ මෙන්න මේක උපවර්තන කරලා කියන්නේ වගේ නැරිලා ගියොත් ඉස්සරහින પરම්පරාවට කිසිම හරණක් නෑ අනාගතයි අසරණ ඒ නිසා අපිට කියන්නේ වටිනා යුග මෙහෙවරක් අපි ළඟට එනකොට මේක යන්තම් ඔලුව උසගෙන අවිල්ල කියන්නේ අපි ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනකොට ඒ මත නරමක් කමන්නේ ඒක නේද පොඩ්ඩක් හරි ඔබ දාලා අපිත් ඒකෙන් වැඩක් කරගන්නේ ශාසනයට වැඩක් කළ තිබ්බොත් අනිවාර්යයෙන්ම අපේ කිසිපස් වෙන පිළිස් අපි ගැන සතුටු වෙලා මේක තවත් උපමන්ත්‍රණ කරන්න ඉන්නේ මහා සීසාරගේ පොතේ උන්වහන්සේ සඳහන් කළා කියනවා මේ මුළු බුද්ධ ශාසනයම පවතින්නේ සීල සමාධි ප්‍රඥා පුරුණ මනුෂ්‍යයාගේ පපු කැනැත්තේ කියලා. ওই මහා විශාල සාධුවේ චෛත්‍යයකවත් අයියෙන් කරන මහා බෝධි පූජාවකවත් නෙවෙයි. අපි උත්සාහ කරමු අපිට මේ හම්බෙච්ච ජීවිතය අපි පුළුවන් තරම් මේ සීලෙන් සමාධියෙන් උපවත්තම් කරගන්න නම් අනිවාර්යයෙන්ම මේ සතිය අප්‍රමාදේ වඩාගෙන අපි කොහොමද මැරලා යන්නේ ජීවිතයේ සිතිවිදරත්නේ වශයෙන් පූජා වේවා අපේ සීලය එන්නේ ආදිකන්ත සීලයක් වඩපත් වේවා ඒ වගේම අපි අතර විශාල වගකීමක් ඉතුරු වෙනවා භාවනා කරන පිළිසඳර සමගිය කියන්නේ සමග්ගාණන් තපෝසුකෝ අපි එකින් කරන්නේ බොරු කපුල් දාන්න මාසු දාන්න කිව්වොත් එහෙම බොරු වලව කපන්න පටන් අරගත්තොත් ඒක වැඩි දෙයක් නෑ. ඒ නිසා භාවනා කරන හැම කෙනෙක් හිතන්න ඕනේ මේ කරන භාවනාව මගේ ශාසනය තමයි. නමුත් මේක ශාසනික වැඩක්. මේක මේ ශාසනික වැඩක්. ඒ නිසා මේ පොඩි දේවල් වලට සල්තුරු ගන්න. දරාගෙන ඉදිරියට යන්න ඕනේ මම කෙනෙක් ගියාවොත් අනිත් කට්ටියක් ඉදිරියට. කෙනෙක් නොගා මේ ශාසනික මෙහෙවරක් කරන්න කියලා ගියාම අර දරු ගබක් ආවා මඩට බඩසාපු කුලකාන්තාවක් ඒ දරු ගබ රකින්නේ මාතෘත්වයේ වෛශ්‍යාවකට ඒක මා වට ඉලිලැග්ගා කුලකාන්තාවට ලොකු නම්බුවක් නිසා අපි වෛශ්‍යාවක් ගබක් හටගත්තාම එයාට මහා නරකක් කුලකාන්තාවට දරු ගබක් හටගත්තාම ඒක ලොකු වටිනාකමක් වගේ අපිට ඇවිල්ලා මේ අපට බාර දීලා තියෙන්නේ මහා වටිනා යුගයක්. ඒ නිසා අපිට අපි කවදාකවත් අපේ ශක්ති ප්‍රමාණයෙන් අප අනාථ කරන්නේ නැහැ අපි අනාථ වෙන්නේ නැහැ බණ භාවනා කරන එකට එකිනෙකා සමගිය ඇතිවීම සමග්ගාන තපෝසුකෝ කියන විදිහේ මේ කෙටි කාලය තුළ අපිට මේ සනාත ධර්ම තව තවත් සනාත කරමින් මේ ජීවිතයේදී මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙම ලබන්න පුළුවන් උත්කම උත්කෘෂ්ඨම ශාපය ලබා ගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවයි අදටත් ධර්ම දේශනාව මෙතන කරන්න බලාපොරොත්තු වෙන ශීල දිනාතම සනසීමු දා වේවා කියන ප්‍රාර්ථනාව Um.